අවසරයි ශිරු දිනාටම තෙරුවන් සරණයි අපි කවුරුත් දන්න පරිදි කාලසටහනේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ මේකට කමඨාන් සුද්ධ කිරීම කියලා කියන්න පුළුවන්. ඉතින් අද පළවෙනි දවසේ නිසා මම කාරණා ටිකක් මතක් කරනවා අපේ කාලේ වටිනාකම සහ සාර්ථකත්වය වෙනුවෙන් ඊයේ හවස මතක් කරා විදිහට මේ වෙනකොට අපේ වැඩමුළුවට සම්බන්ධ වෙන සියලු දෙනාගේ පදනමක් තියෙනවා නැත්නම් වැඩමුළුව වෙනුවෙන් ඒ අය වෙනුවෙන් කරන ලද සත්කාර තුනක් තියෙනවා එකක් තමයි හැම කෙනාටම කමඨාන උපදේශ කියලා වාඩි වෙලා සක්මන් කරනකොට එදිනෙදා කටයුතුදී සතිය පිටුම් පිළිබඳ පටිගත කළ දේශනාවක් අහන්න සකස් කරලා තියෙනවා. ඒක මේ වැඩමුළු වෙනින් කිච්ච එක සත්කාරයක්. දෙක සින් සමාදන් කරවලා තියෙන ඔක්කොමලා අපි අටසිල් කියන පාදමක පදනමකට ආරම්භ කරනවා. තුන්වෙනි එක තමයි වැඩමුළුව කිරීමේදී විවස්ථා පද්ධතියක් තියෙනවා. කාලසටහනක් තියෙනවා. ඒක සඳහා ඇති කරගත්ත විවස්ථාවල් අපි මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ මේ තුනම අපේ සාමාන්‍ය ජීවිතේ වෙනස් වෙනවා. ඒ නිසා මේ තුන තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා කටයුතු කරනකොට යම් කිසි කෙනෙකුට මේ කමටහන් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව හෝ කියපු කමටහන් කරන්න යනකොට එන ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මේ අවස්ථාව කරගන්න සාකච්ඡා කරනවා. ඒ වගේම මේ අටසිල් කියන එක තේරෙන්නේ නැත්නම් හෝ නැත්නම් අටසිල් සමාදන් වෙලා කටයුතු කරනකොට එන ප්‍රශ්නයක් තියෙනවා නම් හෝ මේ වෙලාව අපි එක අවස්ථාවක් කරගන්න. ඒ වගේම මේ වැඩමුළුව කරනකොට මේ කාලසටහන මේ වකවානු මේ දින මේ සීමාවල් අපි පනවගෙන තමයි කටයුතු කරන්නේ. මේ සීල දෙනාගේ අරසාවට සෞඛ්‍යයට සහ සීල පාරණ නිසා. ඒකව තමන්ගේ පුද්ගලික වැඩවලට ප්‍රශ්නයක් වෙනවා නම් හෝ ඒ පිළිබඳව යෝජනා ඉදිරි කිරීම කරන්න තියෙනවා නම් අපි මේ වෙලාවේ විකසිත කරගන්න. ඉතින් ඒ තුන අපි මේ වෙලාවේ කරන්නේ විශේෂ අර්ථයක් ඇතුව එහෙම නැතුව එක එකනා තම තමන් කතා කරන්න යන්න කොයි මාතෘකා තුන අවශ්‍යතාවය නැහැ. මොකද මෙතනදී තමයි ඒකට උත්තරයක් දෙන්න පුළුවන් කටිය රැස්වෙන්නේ. තව කෙනෙක් තව කෙනකින් අහන්න යන්න එපා. ඒක තේරෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. නිසා ප්‍රශ්න සාකච්ඡාවක හෝ ධර්ම සාකච්ඡාවක ස්වරූපෙන් හෝ දෙන්නේ දෙන්නේ එකතු වෙලා මුළු ගැන්ලා කුටු කුටු ගන්න ඕන කමක් නැහැ. අපි හැමදාම මේකට අපි වෙලා ගන්න නිසා. ඒ මූලික සදාචාරාත්මක පැත්තේ කාරණා තුනට පස්සේ තව එකක් තියෙනවා. තව කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි තමයි මේ භාවනා කරගෙන යනකොට අපේ සම්ප්‍රදාන කුල ක්‍රමයේ වචනෙන් කියනවනම් කමඨං සුද්ධ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවනම් භාවනා වැඩිනකොට මෙන්න මේ මේ කරුණු මට දැනගන්න ඕන ප්‍රශ්නයක් වශයෙන් හෝ කාරණා විග්‍රහයක් වශයෙන් ඒකට අපි කමඨාන් සුද්ධ කිරීම කියලා කියනවා. ඉතින් ඇත්තටම මේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල පරිසු අවුරුදු 50 තුලම භාවනා කිරීමේ දියුණුවට තදින්ම බලපාලා තියෙනවා. මොකද හරි ඒ භාවනාවේ ක්‍රමික වර්ධනයේට වැදගත්ම දේෝක. ඒක හරියට ඒත් පන්තියක් බොනකොට බෙහෙත් දීලා එදාට ගිහිල්ලා ගුණාගුණ කියනවා. ඒ වෙන කෙනෙක් කියලා කියලා හරියන්නේ නැහැ. වෙන දේවල් වල කතා කරලා හරියන්නේත් නැහැ. බේත් බොන්න නැතුව කියලා කතා කරලා හරියන්නේ නැහැ. ඒ වගේම ඔක්කොම කරලා කිව්වේ නැත්තම් ඊගාව බේත් පන්ති ලියන්න වෙලාවට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කමඨාන් සුද්ධ කිරීම කියලා තමයි අපි ඒකට කියන්නේ සිංහල අපි ගුණාගුණ කියන කතාව වගේ කියන්නේ. ඉතින් ඒකෙදී මෙන්න මේක පොඩ්ඩක් ඉදිරියට මතක් කරගන්න ඕනේ. මේ කමඨාන් සුද්ධ කිරීමේදී ඒක කරන්න පුද්ගලිකව. එකිනෙකා. ඉතින් එහෙම තමයි නිස්සන්නවනේ වැඩ පටන් ගන්නකොට එහෙම කරේ. ඉතින් ඒකට 20කට 30කට එහෙම කරන්න පුළුවන්. ඒකට එකිනෙකට විනාඩි 5 10 දීලා කරනකොට දවසකට ඉවර කරගන්න බෑ. නමුත් දැන් ඉස්සරවනේ 100ක් කරන එක දවසට. එනිසා වැඩමුළුවකට 100ක් ගන්න. 100කට යනකොට කවදාකවත් එහෙම එක එකිනෙකට වෙලා දෙන්න බෑ. ඒක නිසා මේ ක්‍රමයක් අපි උත්සාහ කරා. අපි ඔක්කොම එක සමූහ වෙලා සාමූහික කමඨාන් සුද්ධ කිරීම කියන්නේ. ඒකේ ආනිසංස දෙකක් තියෙනවා. එකක් තමයි අර එක එක්කෙනෙකුට කියන වචන ධර්ම කර්ම මතුවෙනව ඔක්කොටම අහන්න හම්බෙන්නේ. දෙක Tamanට අහගන්න බැරි ප්‍රශ්න ළඟ ඉන්න කෙනා අහනවා අහනවා. ඒකට Tamanට උත්තරය හම්බෙන්නේ. අර තනියම කරනකොට ඒ දෙය වෙන්නේ නැහැ. මම මේ කතා කරන්නේ මං කියන දේ හරි කියන පැත්ත තමයි මං දන්නේ. يعني සාමූහික භාවනාව සාධාරණීකරණය කරන මං කියන්නේ. නමුත් දැන් මේ දැන් අපි මේ වෙනකොට මික්සෙලාර් එකේ සෑහෙන පිරිසක් අහනවා. ඒගොල්ලෝ මේකට ප්‍රශ්නේ වන්නේ අහගෙන ඉන්නකොට ඒගොල්ලන්ට ඕන ප්‍රශ්න ඕගොල්ලන්ගෙන් නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඒක ප්‍රයෝජන වෙනවා. ඒ නිසා පොදු කමටහන් සුද්ධ කිරීම අපි නිස්සාරණයෙන් පටන් ගත්ත වැඩපිළිවෙල මේක බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒක තමයි අර ආචාර ධර්ම ප්‍රශ්න වලින් පස්සේ ඉඳාගෙන. තුන්වෙනි කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද? අද හවසේ ඉඳලා අපි ධර්ම දේශනාවක් කරනවා. ඒතකොට මේ ධර්ම දේශනාවේදී ප්‍රශ්න අහන්න දෙන්නේ නැහැ ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් පහුවෙන්දට මේ ප්‍රශ්න චාරිතක වැඩපිළිවෙලට දීලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ ප්‍රශ්න විචාරතුන් වැඩපිළිවෙලට ලියන ප්‍රශ්න උත්තර සමාවෙන්නේ ලියන ප්‍රකාශන එක සීමාවක් ඇතුළත විතරයි අපි ගන්නේ. ධර්ම සාමාන්‍ය ධර්ම කරුණු විසඳ ගන්න ඕ අනිකුත් භාවනා කරන ක්‍රම පිළිබඳ විග්‍රහ කරන්න ඕ මේ අනික් ගාහනා ගුරුවරු විවේචනය කරන්න ඕ සංසන්දනය කරන්න කොහොමඩක්වත් යන්නේ මොකද ඒකේ කිසි තේරුමක් නැති නම් නිකන් අනවශ්‍ය ප්‍රශ්න තියෙනවා. ඒසා තමන්ගේ භාවනාවට අදාළ තමන්ට තියෙන ප්‍රශ්නයක් නැත්නම් මේ ප්‍රශ්නෙට සපේලා උත්තරයක් දී ගන්න බැරි නම් ඒ ප්‍රශ්න අහන්න යන්න එපා. මෙතන නැති කෙනෙක්ගේ ප්‍රශ්නයක් අදාළ නැති ප්‍රශ්න ඇහුවට මම ඒක අයින් කළා දානවා. අයින් කරනවා විතරක් නෙවෙයි මම වැඩමුළු නායකත්වයට චෝදනා කරනවා. දින හැම ප්‍රශ්නයක්ම කල්ලාතෝ කියවලා ගැළපෙන ප්‍රශ්න විතරක් ඉදිරිපත් කරනවා. ඒ නිසා ලියන කට්ටියට පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඉච්චරම ලොකු ගුණයක් එන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රශ්න කීපයක් එනවා අපිට නිෂ්ප්‍රභා කරන්න. නමුත් දැන් මේ නිෂ්ප්‍රභා කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒකට ගන්න දවස් ගන්නත් අඩු වෙලා තියෙනවා. මේ පසුගිය අවුරුදු දෙක ඇතුළත වගේ ලොකු දිනුවක් පෙන්නනවා අහන ප්‍රශ්නවල. ඒක එතකොට සාකච්ඡාවට සම්බන්ධ වෙන අයට දැනගන්න පුළුවන් අපේ භවනා කණ්ඩායමේ ඉන්න මට්ටම මේ මට්ටම කියලා. එතකොට ඊට පල්ලෙහා මට්ටමක ඉන්න කෙනාටත් එතෙන්ට ශීඝ්‍රයෙන් එන්න පුළුවන්කමක් තියෙනවා. මුගක් වෙලාට අපිට තියෙන ආත්ම විශ්වාසය මදිකමනේ. අපිට පේනවා මේ අපි ළඟ ඉන්න කට්ටියටත් මේක මේ කරන්න පුළුවන් දෙයක්. ඒක මේ මෛත්‍රී බුදුහාමරණ කන් ඉඳලා දසපාරමිතා පුරලා හේතුක ප්‍රතිසන්ති ලැබනකම් කියන කතාවල් නෙවෙයි කරන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒක නිසා ඒකෙන් මේ තල්ලුවක් එනවා. ඉතින් ඒ නිසා ඒ ටිකයි මට කියන්න ඕනලා තිබුණේ මේ සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලා අපිට පැයක පමණ කාලයක් ලැබිලා තියෙනවා. අපි දැන් මෙතෙන් පටන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සැසිවාරයේ පටන් ගන්නවා. එතකොට කාලය ඉතුරු වුණොත් සභාවේ ඉන්න වෙන කෙනෙකුට සභාවට ප්‍රශ්න ගන්න පුළුවන්. යම් විදිහකට ලිඛිත ප්‍රකාශය අංග සම්පූර්ණ නැත්නම් මම ඒක නට අවස්ථාවක් දෙනවා අවශ්‍ය තොරතුරු ටික ගන්න. එතකොට එයා කැමති නම් අත උස්සන්න. ඒකට අපි මයික් එක කරනවා. එතකොට ඒ කමඨාන සුද්ධ කිරීමට අවශ්‍ය කරන ආ වූ අතිරේක සාක්ෂි ලබා ගන්න පුළුවන්. විපත් කරේ නැත්නම් අපි මේ ප්‍රශ්නෙට අන් කළා ඊගා ප්‍රශ්නට යනවා. හොඳයි. මම ආරාධනා කරනවා දැන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කරලා දෙනක විදිහට බද්ද ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි අද දින කැන්බරා නගරයේ මේ පවත්වන පළමුනි නේවාසික වැඩමුළුව මෙම වැඩමුළුවලට වැඩමුළුවට ඉදිරිපත් වූ ප්‍රශ්න අතරින් මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ප්‍රථම වතාවට මෙවැනි නේවාසික වැඩසටහනකට සහභාගී වීමට භාග්‍යුදා විය. පාන්දර 5යි 6යි භාවනා කාලය තුල ආනාපානසති භාවනාව කෙලිමි. හුස්ම පිළිබඳව අවධානයෙන් සිටිමි. ආස්වාසේ වෙනසත් ප්‍රාස්වාසේ වෙනසත් අධ්‍යයනය කළෙමි. විනාඩි 45ක් පමණ ගිය පසු මම අතරමන් වූ වාක්සිය දැනින. සුදු තිත් ඇති අලුපාට ප්‍රදේශයක තනි ඌයේ යයි දැනින. ආස්වාස ප්‍රාස්වාස ගැන මතකයක් මේ වෙලාවේ නොතිබින. ප්‍රශ්නය මෙසේ නැවත වතාවක් සිදු වුවහොත් මූල කර්මස්ථානයේ පැමිණීම කළ යුතුයද? ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. උත්තරේ ඔව් කියන එක තමයි. තමන් අර උතුරුතරුව දිහා බලාගෙන අපි කාන්තාරේ යනකොට අපි හිතුවොත් උතුරුතරුව වැහුණයි කියලා එතකොට සාත්තු නායකයාට වෙන මොනම දෙයක්වත් නැහැ දැන් වගේ GPS නැහැ උතුරු කටු නැහැ මොකක්වත් නැහැ ඉතින් යාට කරන්න වෙන්නේ ආයෙසරයක් අර උතුරුතරුව මත වෙනකන් ඉඳලා යන්න ඕන නැත්නම් අනිත් පැත්තට යන්න කිව්වොත් අපරාධේ කාලිනාක් වෙනවා ඒ නිසා ඒ තියාගත්ත බෙන්ච්මාර්ක් එක රෙෆරන්ස් පොයින්ට් එක එහෙම නැත්නම් ඒ අරමුණ තමයි අපිට නැවත සැකී දුරු කිරීමට උදව් කරනවා. ඊට අමතරව කාරණාවක් විදිහට මට මතක් කරන්න පුළුවන් මේ සැකය පහළ වීම සහ අරමුණ නැතිවීම නැත්නම් ගත්ත ආනාපානෙ නැතිවීම එක සැරේ සිදු වෙන්නේ. ඒක ටික ටික වෙන්නේ. දෙවෙනි සැරේ යනකොට අවදීන් යන්න මුදවට භාවනාව යනකොට මේ ඉදිරියෙන් තියාගත් අරමුණ බොඳ වෙන්න පුළුවන්. හරියට ඉර පායනකොට තරු බොඳ වෙනවා. ඉර පායනකොට හඳ හඳේ දිස්නේ නැති වෙනවනේ. ඉතින් ඒක එක සැරේ වෙන්නේ නැහැ. අනිත් එක ඉර පෑවුවට තරු නැති වෙන්නේත් නැහැ. තරු වල ප්‍රකාශ ශක්තිය නැති වෙන එක විතරයි වෙන්නේ. මේ වෙලාවෙත් තරු තියෙනවා පේන්නේ. ඒක නිසා ඒ වගේ දෙයක් මෙතන මේ ඥානාපානේ සංගවි ගන්නවා මිස නැතිවීමක් නෙමෙයි. නමුත් අපේ හිත ඉක්මන් වෙනවා ආනාපානේ නැතුණා කියලා කියන්නේ. ක්‍රමයෙන් නැති වෙන හැටි දැක්කම එහෙම වෙන්නේ නැහැ. යාට තේරෙනවා මේ පිටිච්ච දේ සියුම් වෙලා අතිසියුම් වීමක් වෙනවා. ඉතින් එතකොට ඒකට හිත අදිෂ්ඨාන ශක්තියක් අත්දැකීමක් එකතු වෙන්න ඉඩ පුළුවන්. ඒක නිසා යම් හේයකින් මම දකිනවා ආනපරිනේ අන්දවන්ද වෙලා වගේ පේනවනම් සැක තියෙනවනම් නැවත ඒ තමයි පටන් ගත්ත ආනපානික දානික තමයි පිටි උත්තරේ. දෙවෙනි ප්‍රශ්නය අද දින 9යි 10යි දක්වා තිබුණු භාවනා කාලයේදී ආනාපානසති භාවනාව කෙලිමි. ආශ්වාසයේ මුල, මැද, අග, ප්‍රශ්වාසයේ මුල, මැද, අග ගැන සිහියෙන් සිටිමි. සිත පිට ගියත් නැවත මූල කර්මස්ථානයට ගැනීමට හැකි වුණි. විනාඩි 30ක පමණ කාලයක් ගත වූ විට දෙයත් ඊට බරගතියකින් යුක්ත විය. භාවනාව අවසන් වන තෙක් තිබුණි. මෙය මම මීට පෙරද අත්දැක ඇත්තෙමි. එවිට මෙම රූපකාය පටවි ධාතුන්ගෙන් සෑදී ඇති බවක් මෙනෙහි කෙලෙමි. ආස්වාස ප්‍රාස්වාසයේද හොඳින් කරගෙන යාමට පුළුවන් විය. ප්‍රශ්නය මෙසේ දෙයත් බරගතිය දැනීම ඇති වූ විට කෙසේ මානසිකාර කළ යුතුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේක සමහර විටක ඇත්තම කයේ තියෙන බර පටවි ධාතු නිසා වුණාද නැත්නම් නිදිමත ගතියක් නිසා වැක්කිරන ගතිය තියෙනවා. එතකොටත් අපිට මේ මානසිකාරය පවත්න්නේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතලා අහපු ප්‍රශ්නෙම සමාන්තර ප්‍රශ්නයක්. අරමුණ Taman ඉදිරියෙන් තියා හිටපු අරමුණ ක්‍රමයෙන් ගෙවෙන්න යනකොට යනකොට ඉබේම වගේ Tamanට බලන්න දෙයක් නැතිකම නිසා නිින්දකටපත් වෙනවා. නැත්තම් හිත සංගවි ගැමීමකට යනවා. ඒකට වෙන්නේ ඇස් පිල්ලම් බර වෙනවා වගේ කියනවා. ඒක අත්දකින්න පුළුවන් නිින්දට යන වෙලාවේ යෝගාවචරයේකට නිින්දට යන වෙලාව සතිමත් වුණොත් තමයි තේරෙන පටන් ගන්න ඉස්සලාම කය තැන්පත් කරලා තියෙන හැටි තියෙනවා. ඊට පස්සේ කයේ ඔක්කොම අමතකලා ඔළුව විතරක් අට්ටල වෙලා තියෙනවා. මේක ඔළුවත් අමතකලා ඇස් විතරක් හොඳට තැම්පත් වෙනවා වෙනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර විශාල ලෝකයෙන් කයට ඇවිල්ලා කයෙන් ඔළුවට ගිහිල්ලා ඔළුවෙන් ඇස් දෙකට ගිහිල්ලා මේ සමු ගැනීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ටික දැනගන්න පුළුවන් අරමුණක ගෙවි යාමත් එක්ක මේ වගේ දෙයක් වෙනවා. ගිය යුතුයම නැහැ. වෙන්න පුළුවන් දක්ෂ නැති යෝගාවකට. ඒකත් පේන්නේ ඇස් පිල්ලම්බර වෙනවා වගේ තමයි. නැත්නම් පඨවි ධාතුව කියන්නේ කෙසේ නමුත් පඨවි පඨවි කියලා හරි කමන්නේ මොනවා හරි මෙනෙහි කරන්න ගත්තොත් නැවතත් අරක අවදි වෙලා එනවා. තමයි මූල කර්මස්ථානයේ හෝ මෙනෙහි කරන්න ගත්තොත් මෙනෙහි කිරීම තමයි මේකට තියෙන උත්තරය. ගරු ස්වාමින් වහන්සේ ආනාපානසති භාවනා වැඩිීමේදී පිටකොන්දේ වේදනාවක් දැනුනි. ඒ ගැන සිහි කරන විට සිත විසිර ගියේය. නැවත සිත එක අරමුණකට ගැනීම අසීරු විය. උත්සාහයෙන් සිත ආස්වාස ප්‍රාස්වාස වෙත යොමු කළද විනාඩි කිහිපයකින් නැවත පිටකොන්දේ සියුම් වේදනාවක් දැනෙන්නට විය. මේ සිදුවීම යලි යලි සිදුවේයි. වාඩි වී කරන භාවනාවට වඩා සක්මන් භාවනාව මම ප්‍රිය කරමි. එය පිළිපැදීමට පහසුය. ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔය එතකොට තමන් ඉඳගෙන ඉන්න කයෙහි අයේ කොතනකාරි වේදනාවක් පැමිණීම මම දැන් මෙතන ඉන්නවා කියන සතියට සාක්ෂියක්ද නැත්නම් සතිය ප්‍රතිඵලයක්ද නැත්නම් සතියට ආරි ආදුවක්ද කියලා මට අහන්න. එළියපෙකන කැමැතිද මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මේ විදිහට කොන්ද වේදනාවක් පැමිණීම සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට ආරි ආදුවක් කරදරයක් හතුරෙක්ද? එහෙම තමයි ඉදිරියට තොරතුරු ඉදිරියට කමඨාන් සුද්ධ කිරීම කරන්න වෙන්නේ. ඒක නැත්නම් අපි මේ ප්‍රශ්නේ යනවා ඊගාදාස නැවතත් මේක නගන්න නැත්නම් බලන්න ඉදිරිය කොන්දේ අමාරුවක් පැමිණීම භාවනාවට ආපු බාධාවත් නැත්නම් භාවනා කරපු නිසා ලැබිච්ච අතිරේක ලාභයක්ද කියලා. සතිමත් වුණොත් විතරයි දන්නේ අපි කොන්දේ අමාරුවක් කර කියලා. නැත්නම් අතීතේ හිටියනම් අනාගතේ හිටියනම් මොකක් පේන්නේ නැහැ. ඒක නිසා ඒ දේ निराවුල් කරගන්න. එතකොට උඟක් කරාට ප්‍රශ්න විසඳෙනවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. පරියංක භාවනාව. මම දැනට අවුරුද්දක් පමණ කාලයක සිට සතිය පුරුදු කිරීමට උත්සාහ ගනිමි. පරියංක භාවනාව ආරම්භයේදී වාඩි වී සිටින ඉරියව්ව කකුලේ කකුල් පොළවේ ස්පර්ශ වන හැටි කකුල් තද වී සිටින හැටි මෙනෙහි කරමි. ඉන්පසු නාසයේ කෙළවර උඩුතල මත හුස්ම වදින අයුරු බලා සිටින්නට උත්සාහ කරමි. සෑම අවස්ථාවකදීම හුස්ම රැලි 3ක් 4කට පසුව එන සිතුවිලි වල ගිලී යයි. යම් වේලාවකට පසුව සිත සිතුවිලි වල බව දැනේ. මෙහිදී සිතේ ගැටීමක් ඇති නොවේ. එවිට අවධානය හුස්ම රැල්ල කෙරෙහි ගෙනෙන්නට උත්සාහ ගනිමි. බොහෝ විට භාවනාවේ පළමු මිනිත්තු 20 30 තුල සිතුවිලි වල සිටින අතරතුර නිින්ද ගියා වැනි කිසිම දෙයක් මතකයකට නැති තැනකට යයි බ්ලැක් අවුට් බොහෝ විට මෙම ස්ථානයෙන් අවදිවන්නේ කකුල් වල මතුවන වේදනාවත් සමගය වේදනාව ඇතිවන ස්ථාන තුනකි. දකුණු කකුලේ පිටිපස උඩ ග්ලූට් මසල් එක දකුණු දන හිස හා දකුණු ඇන්කල් එක. මේ සිදුවන්නේ භාවනාවේ දෙවන පැය භාගයේදීය. මෙවිට නිින්ද ගියාක් මෙන් නොදැනේ. අවධානය වැඩිය. මෙවිට වේදනාව ඇතිවන තැන කෙරෙහි උපේක්ෂාවෙන් බලා සිටීමට උත්සාහ ගනිමි. වේදනාව ඇතිවන තැන කෙරෙහි ලං වී බලන විට ඇතුලෙන් පුපුරන්නක් මෙන් දැනේ. යම් වේලාවක් එක දිගට බලන විට එම ස්ථානයෙන් වේදනාව පහවී ඒ අසල වෙන තැනකට යයි. එතන බලා සිටන විට තව තැනකට යයි. මෙලෙස දන හිස කකුලේ උඩ කොටස හා ඇන්කල් යන ස්ථාන තුනේ ඇති විවිධ තැන්වලින් වරින් වර වේදනාව මතුවේ. වේදනාව ප්‍රබලව දැනුණත් බුදුරදුන් කෙරෙහි කරන ප්‍රතිපත්තිමය පූජාවක් සේසිතා බලා සිටිමි. පෑයකට ලන්වන විට වේදනාව දැනුණු ප්‍රදේශ සීතල වන ගල්වන බව දැනේ. පරියන්කයෙන් නැකිට මිනිත්තු කිහිපයකින් පසු කිසිදු වේදනාවක් නැති බව නිරීක්ෂණය කළ හැක. මා සතිය පුරුදු කරන ක්‍රමේ යම් වරදක් ඇත්නම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දරුවන් සරණයි. කිසි වෙලාවක තමන් අර ඉදිරියෙන් තියාගන්න මූල කර්මස්ථානයේ වාඩිලා ඉන්නකොට ආනපාන වෙන්න පුළුවන්. පිම්බීම ඇකිලි වෙන්න පුළුවන්. නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන්. ඒකත් එක්ක හොඳට හිත මූණට මූණ දාලා හිටන වෙලාවක් එනවා. එහෙම නැත්නම් ආද වෙන යාළු වෙන වෙලාවක් එනවා. ඉතින් ඒ කියන්නේ ඒකෙන් එන ප්‍රශ්නයක් නෑ. ඒක හම්බ වෙන්නේ නෑ කියලා ප්‍රශ්නයක් ඕ. හොඳට බලහින්න පුළුවන් වෙනකොට එක්ක වේදනාවක් එක්ක හිතුවේ එක්ක ශබ්ද තුනෙන් එකක් ඊගාට එන්න පටන් ගන්නවා. මම කියන්නේ එන්න ඕනයි කියලා. එන්න ඉඩ තියෙනවා. එතකොට මේ යෝගාවචර චරිත තුනක් ගැන මේ කතා කරනවා. සමහර යෝගාවචරින්ද හිතවිලිමයි ප්‍රශ්නේ. එයාට වේදනාවක් නැකෙන්නුත් නැහැ, රද්ද ප්‍රශ්නකුත් නැහැ. එයා කියන්නේ මට මොනවක්වත් කරගන්න බෑ. මොනවා ඩිංගිත්තක් ගිය ගමන් හිතිල්ලට මත් වෙනවා කියලා. මේකේ මුල් රචනේ මුල් කොටස එහෙමයි. ඒකේ තම තව කට්ටියට කියනවා මට වේදනත් ප්‍රශ්න, හිතවිලි ප්‍රශ්නයක් නැහැ. රද්ද ප්‍රශ්නයක් වේදනාව තමයි අමාරුයි. මම මේක දක්වන්න කැමති ඉඳගෙන තමයි. ඉඳගෙන වැඩි. තව සමහරක් කට්ටිය ඉන්නවා මට සද්ද තමයි වසන්නේ. ඒක නුදුම ප්‍රශ්න නෑ. සද්ද හිතවිලි දෙන ප්‍රශ්න නෑ. සද්ද එක එකනා ඔය තුනම තියෙනවා. අපි අහුලන්නේ එකයි. අපි සාමූහිකව භාවනා කරනකොට ශබ්දක් තියෙනවා හැම කෙනාකගේ වේදනාවක් තියෙනවා හිතවිලිත් තියෙනවා. හැම එකම හැම එකටම නඩම වාද බාධා කරන්නේ. එයා බාධාව ඒ චරිතයට ආවේනික. ඒ නිසා ගොඩක්කල් භාවනා කරන්න ඕනේ මම බාධා වශයෙන් මොකද්ද කරන්නේ කියන එක මගේ චරිත ලක්ෂණය. ඒක වෙන කිසිම දොස්තරෙකුට අල්ලන්නත් බෑ වෙන කිසිම උපකරණයකට අහු වෙන්නේ නැහැ. ඉතින් ඒක රෝග නිర్ణයක්. ඒ නිසා ඒක ආවට පස්සේ බලන්න දැන් මේක පටන් ගන්නකොට හිතවිලි කියලා දැන් සද්ද වේදනාවලට ගිහිල්ලා තියෙනවා. අනිත් දවසෙත් වාඩිලා බලන්න මම මේ ස්ථාවර කරගන්න හදන්නේ මට ඇත්ත වශයෙන්ම බාධා කරන හිතවිලි මැද්ද නැත්තම් වේදනාවද කියලා බලන්න පටන් අරගත්තොත් අපි වේදනාව දිහා බලන්නේ හතුරෙක් විදිහට නෙමෙයි රෝග නිర్ణයක් විදිහට. වේදනාව දිහා බලන ආකල්පේ පොඩි වෙනසක් ඇති වෙනවා. වේදනාව එනකොට වෙනවා හරියට මම ඊයේ කිව්වා හරියට මට තියෙන වේදනාව තමයි කියලා අර වේදනාව දකින්නේ හතුරෙක් විදියට මෙන්න මේ ආකල්ප මේ වෙනස වේදනාව කෙරෙහි ලොකු බලපෑමක් ඇති කරනවා අන්තිම සතිපාසලේ අපි පොඩි සෙල්ලම් කරන පොඩි දරුවන්ට ඒ ළමයින්ටත් කකුල් අමාරු වෙනවනේ ඉතින් කියනවා මේවයි මේ භාවනා කරගෙන ඉන්නකොට ඔන්නවට දකුණු කකුල රිදෙනවා මං කකුල රිදෙනවා ඒක අනෝ දකුණු කකුල රිදෙනවා කියනකොට මේ වගේ කොතනද හරියට දෙන්නේ කියලා කියන්නේ ඉතින් ඊට පස්සේ ආපදාගල කියනවා මට දැන් තනියෙන්නේ නැත්නම් ධානිය රිදෙන. දැන් ඒක තානපයන්ට යන්න බෑ ධානිය රිදෙන. ඒකකට බලන්න වන් ධානිය තියා. වන් ධානිය hina වෙනවා දකුණු රටියට දකුණු ධානියට කෙලෙලා. මේක දිහා බලහිනකොට පේනවා ඒක නිවන් දැක්කකොට ඒක තියෙන ගතියක්වත් මොකක්වත් නෑ. හැබැයි කවදාකවත් අපි අර දුක් වෙන දේ බලනවා මිසක් අර සැප දෙන දේ බලන්නේ නෑ. අපි හිතේ තියෙන කඩප්පුලිකමනේ නොකේමනා දහවදුරා හිතක් තියෙන කරදරයක් ලෙඩක් තියෙන කොහෙද ඒක බල බල ඉන්නවා මිසක් මං කි පොඩ්ඩක් මේක දෙන ඔය කට්ටිය නම් දත් 28යි තියෙන 32ක් තියෙනවා කියන්නේ. මේ දෙන දත්තක් තියුණොත් ඒක ගැන කතා කරනවා මිසක් ඉතුරු දත් 31 ගැන කවදාවත් අපි කතා කරන්නේ කතා කෙරුවොත් ලිව්වොත් කිව්වොත් කුණු කන්දලයක් නෙමෙයි. ඉවිලාය බලන්නකො වං කකුල ගියා. බලනකොට මෙයා ගිහිල්ලා ඉතින් ඊට පස්සේ ළමයි කියනවා ස්වාමීන් වහන්සේ කකුල් දෙකම කරේ දිනවා ඒක දැම්ම. මම කව වැලමිටි ටික බලන්න. මේ කකුල් අඬ හතරක් තියෙනවා. අපි මේ බෝලේ දාන ශාලයට සෙල්ලම් කරන්න පටන් අරගත්තොත් මේ චෝදනා කරගන්න නැතුව මේ ස්කෝ කරගන්න පුළුවන් වෙලාවක් නෑ. අපිට කියන්න බෑනේ හතුරා අපිට මේ ස්කෝ කරන්න බෝල දානවා කියලා. එයා බෝල දාන්නේ අවුට් කරන්න තමයි. ඔය ඒකමනේ අපි ස්කෝ කරන්නේ. ඒ නිසා තමන් දිහාට එන දේ දිහා ඒක චෝදනාවක් බරක් ඇඟුලක් ඇඟිලි ගතියක් චිත්ත ගතියක් කරගන්න නැතුව ඒකට තියෙන විකල්පේ දිහා බලන්න පුරුදු වුණොත් එන්න මේ අපි අපේ හිත අපේ sannivedane අපේ ප්‍රකාශ කිරීම සහ ලියම වැරදි දකින්නමයි තියෙන්නේ. පත්‍රයක් කරන් කියවන්න බෑ. ලෝකේ තියෙන ඔක්කොම වැරදි ටික ලියලා තියෙනවා. ඉතින් ඒ ඒ ලියන ජඩයට වැඩිය ජඩකමක් තියෙන කවක කියවනේ කාලන්නේ. යෝගී ගුණ කන්දල් නැතුවට තමයි කල්ලි දීලා පත්‍ර ගෙනල්ලා මේ කුණු වරපු බලන්න. අපිට ඒක නැතුව බෑ. ඒක දැන් මේ දවස් හතේ ඉඳලා ගිය ගමන් මොකද කරන්නේ? අර පරණ පත්‍ර ටික තියාගෙන අර එරියස් එක්ක ඒ කෝපිකුත් ළඟ තියාගෙන ඒ ටික ඇඟේ දාගත්තේ නැත්නම් ඉතින් ඉඳලා. ඒ නිසා මේ වැරදි හොයන gatiyak ඒ වෙනුවට ශරීරයේ තව අංගපසංග ගොඩක් තියෙනවනේ. ඒව එක දිහා බලනා වගේ නිකන් ක්‍රීඩාවකට වගේ කරන්න පටන් අරගත්තොත් තේරෙනවා මේ අවධානය ඉල්ලන දේ දැනගෙන ඒ වෙනුවට වෙන එකට අවධානය යොමු කිරීමේ ශක්තියක් තියෙන එකම සතා මනුස්සය විතරයි. වෙන කිසිම කෙනෙකුට එහෙම කරන්න බෑ. ඒ නිසා අපි ඒක සෙල්ලම් කරන එකට කියනවා මානසිකාරය කියලා, ඇඩ්වර්ටින් කියලා. අපිට අවධානයේ දියුණු තැනක් නැතනම් ස්වභාවයෙන් අවධාන ජීවිතයක් ඉල්ලද්දී අපිට පුළුවන් ඒක දැනගෙන ඒකේ තියෙන අනිත් පැත්ත බලන්න. එහෙම නැත්නම් ඕනෙම අඳුර වලාවක තියෙන රිදි රේඛාව බලන්න. හැම අඳුර වලාවකම රිදි රේඛාවක් තියෙනවා. අපි කරා එන ඕනෙම වැරද්දක අපිට තියෙන සුභාසින්තනය. භාවනා කරන එකන අපි ඒක දිහා බලන සුළුව ඇස් දෙකෙම බලන්නේ අරමුණ දිහා නරක දේවල් දිහා මේ හොඳ පැත්ත දිහා බලන්න පටන් ගන්නවා. ඒ නිසා මේ විදිහට වේදනාවමද මගේ කරදරකාරය කියලා බලන්න ඒ අතරවද බාරේ වේදනාවෙන් කොට අනික් පළුව දිහා බලන් ඉගෙන ගන්න කියලා උපක්‍රම දෙකක් මතක් කරන්න පුළුවන්. සක්මන් භාවනාව පළමුව සිටගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කරමි. ඉන්පසු සාමාන්‍ය වේගයෙන් ඇවිදින්නට පටන් ගනිමි. ඇවිදින විට කකුල් කෙරෙහි අවධානය යොමු කරමි. ඉන්පසුව වම් කකුල හා දකුණු කකුල පොළවේ ස්පර්ශ වන අයුරින් වම හා දකුණ ලෙස නිරීක්ෂණය කරමි. මෙලෙස මිනිස්සු 10ක් 15ක් යන විට තද නිදිමතක් දැනේ. අඩිය තියෙන විට විසිවෙන්නාක් මෙනුත් සමහර විට සමහර විට කකුල බකල් වෙනවාක් මෙන් දැනේ. ඇස් පියා ගන්නට සිටේ. බලවත් වීරියක් අරගෙනත් නොකඩවා පැයක කාලයක් පවත්වන්නට උත්සාහ කරමි. මෙලෙස කරන විට කොන්දේ වේදනාවක් දැනිනේ. එය ප්‍රබල වන විට වේදනාව හැකි සිහියෙන් වේදනාව ගැන සිහියෙන් සක්මන් කෙලිමි. වේදනාවත් සමග නිදිමත පහව ගියේය. අතරමැදදී දෙවරක් පමණ කොන්දට ස්ට්‍රෙචින් එක්සර්සයිස් එකක් කෙලිමි. භාවනාව කරන අයුරු ගැන ඔබ වහන්සේගෙන් අවවාද පතමි. ඔය මේ වගේ අර වරක නිදිමත ගතියක් නැත්නම් වරක වේදනාවක් ඒ වගේ දේවල් එනකොට Tamanට තේරුම් අරගන්න වෙනවා වේදනාව තියෙන කිසිම වෙලාවක නිදිමතේ නැහැ. නිදිමතේ ඉන්නේ කිසිම වෙලාවක වේදනාවක් නැහැ. ඉතින් මේව ඒක කියන්නේ එක වැරකට එකයි එක යකයි ඔළුව දාන. ඉච්චරයි ඔක කියන්න දෙන්නේ. ඒක හොඳ හරි වේවා නරක හරි වේවා. හැබැයි වෙනේව තියෙනව ඕනේ නම් අපිට පෙන්නලා දෙන්න පුළුවන් තව තව දේවල් තියෙනවා කියලා. ඒක නිසා අපිට නිදිමතක් වෙන වෙලාවට වේදනාව සැපයක්. වේදනාවක් වෙන වෙලාවට නිදිමත සැපයක්. හැබැයි ඒක එක තනි තනි එනකොට දෙකම දුකක්. වේදනාව එනකොට වේදනාව දුකක්. නිදිමත එනකොට නිදිමත දුකක්. ඒ නිසා අපිට පේන්න පටන් අර ගන්නවා මේ තියෙන දේ නෙවෙයි හිත බලන්නේ. යාට බලන්න ඕන දේ තමයි බලන්නේ. නිසා ඒක දකින්න ඒක ප්‍රශ්නයක් නෑ. ඒක දකින්නකොට කියන්නේ මේ වේදනාවත් මේ නිදිමත දෙකම භාවනා ප්‍රතිඵල අවනන කරුවා නම් ඔය එකක්වත් දැනෙන්නේ මොකද අපි වෙන කොයි හරි මොනවා හරි කර කර ඉනකොට අපිට මේ කයේ නිදිමතක් තියෙනවද නැද්ද කියලාවත් මොනක්වත් දැනුමක් නැහැ නිසා අපි ඉන්නේ මත් වෙලාමනේ. කයට හිත ආපු ගමන් සතිමත් වෙච්ච ගමන් මේ වගේ තියෙනවා මේ ප්‍රනීත වෙනවයි කියලා දෙයක්. අපි කියන්නේ ටියුන් වෙනවයි කියලා. ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒක දරා ගන්න බැරි දෙයක් වුණත් අපි මහා ලොකුවට ගණන් ගන්නවා. මොකද හිතට ඒක උදේට කැපිලා පේන නිසා. මේ කැපී පේන ගතිය නැත්තම් මේ කියන ප්‍රණීත වෙන ගතිය භාවනා ප්‍රතිඵලයක්. නමුත් යෝගාවචරයට ඒක ඒ විදිහට දාගන්න බැරි වුණොත් මේ නිකන් කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොයිල කටු කරන එක තමයි ඉවසන්න බැරි කියලා අර මේ පුංචි දැනෙන දීපවා නරකට හිතනවා ඒක නිසා හොඳට බලාගෙන ඉන්න භාවනා කරන්න ගියාම ඇහ කන දිව නාසය කය කියන මේ ඔක්කොගෙම ලොකු ප්‍රණීත භාවයක් එනවා අපි එකට ලෑස්තිලා ගියොත් එකක් කුසලා එකකට ගහන්න පුළුවන්. නිදිමත වෙනකොට වේදනාවක් දාගන්න වේදනාව වෙනකොට නිදිමත දාගත්තාම අපිට මේ දෙකෙන් මාරුවක් කරගෙන යන්න පුළුවන්. මේ මට්ටමේ බෑ. අපි ඉස්සරහට යනකොට ඒ ටික කරගන්න පුළුවන් වෙනවා. හැබැයි දැන් ඒකට අවදි මනසක් ඇති කරගන්න කියලා කියන්න පුළුවන්. ඒ සමානම තමයි මේ දිගටම තියෙන ප්‍රශ්න සමින්හංශ. තෙරුවන් සරණයි. පරියංකේදී හුස්ම දෙස බැලීමට උත්සාහ කළද මා අභ්‍යන්තර කතාවක නිරත වී ඇත. ඇතිසයක් දැනේ. මද වේලාවක් මෙසේ ගත වෙද්දී මගේ අවධානය හුස්ම වෙත යොමු වේ. එහෙත් එය දැන් සිඳී ගොස්ය. මගේ නහය හා උගුර අවට සංවේදනාවක් දැනේ. කොන්දේ හා දණහිස අධික වේදනාවක් දැනේ. අවධානයේ නාසය ඇතුළත යම් තැනක් වෙත යොමු වේ. මෙම ස්ථානයේ සිහින් නොගිනිය හැකි මට්ටමේ ආශ්වාස ධාරාවක් වදින බව දැනේ. මෙම වාත ධාරාවේ ස්පර්ශයේ ඉමහත් විවේකයක් ගෙන දෙයි. මෙම සුවදායි මොහොත අත්විඳින්න සිටන විට මා මේට ඇලෙන්නේ දැයි සැකයක් පහළ වේ. මේ தত্ত্বය තවදුරටත් පැහැදිලි කර දෙන්නේ නම් ඊතා කෘතඥ වෙමි. තවත් ඒ කොටසක් තියෙනවා. මා ශබ්දයේ සමග පරයන්කේ ගත කිරීමට පුරුදු වී සිටිමි. මෙම ශාලාවේ ශීතකරණයේ ශබ්දය මේට හොඳ අභ්‍යාසයක් ලෙස සැලකමි. විශේෂයෙන්ම ශීතකරණය නැවතීමේදී ඇසෙන ටින්ටින් ශබ්දයෙන් මා යම් ආස්වාදයක් විඳින්නේ දැයි සිතේ. මෙසේ ශබ්දය හා හාදකම් පාත්වද්දී ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳවද අවධානයද හුස්ම ගැන අවධානයද වරින් වර පවති වරින් වර නවතී. මෙසේ කිරීම නිවැරදිද? ඔබ වහන්සේගේ ශාසන සේවාව চিරාත් කාලයක් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. ලිපියේ තුන් හතර පොලක මේ වැඩේ යන ගමන් ආනාපානත් එක්ක සම්බන්ධයෙන් පොඩ්ඩක් සඳහන් කරලා තියෙනවා. මට සද්ද ඇහුණත් වේදනාව දැනුණත් වෙන මොනවා ආවත් ඒ පේන කලබල අතරින් කොච්චර දුරට තමන්ගේ මූල කර්මස්ථානයේට නෑදෑකම නැත්නම් මූල කර්මස්ථානයේට සම්බන්ධතාවය දකිනවනම් මේ මුළු රචනෙම ලියනකොට තේමාවට යන්නේ ආනාපාන. මට සද්දේ තියෙනකොට ආනාපානෙ මෙහෙමයි සද්දේ නැතිනකොට ආනාපානෙ මෙහෙමයි. අකුල වේදනාව තියෙනකොට ආනාපානෙ මෙහෙමයි සද්ද නැතිනකොට ආනාපානෙ මෙහෙමයි. ආනපන ගොරෝසු වෙනකොට මෙහෙමයි, සියුම් වෙනකොට මෙහෙමයි, අතිසියුම් වෙනකොට මෙහෙමයි කියලා මේ මුළු රචනයේ පුරාවටම අරහ දුවන තේමාවක් විදිහට ආනපනේ ඉදිරිපත් කරන්න පුළුවන් වුණොත් ඒකට කියනවා ජීවිතයේ සංවිධානය වෙලා තියෙනවා කියලා. අපිට ලැබෙන දේවල් අපි කිසිම විදිහක සංවිධානයක් නැහැ. අරකින් ටිකක් කියනවා මේකෙන් ටිකක් කියනවා මොකෙන් මොකට යනවද මේ මුළු නාටකම ශෝකාන්ත නාටකමද දුක්ඛාන්ත නාටකමද කියලා අපි දන්නේ නැහැ. මෙන්න මේ කියන වියවුල නැතිකරන්න මල් මාලයක් වගේ අමුණන්න වෙනවා. අමුණනකොට මේ ශබ්ද ඇහෙනකොට ආනාපාන කුරු සුදසියුම්ද එහෙම නැත්නම් වේදනා දැනෙනකොට ආනාපානේ බලන්න පුළුවන්ද බැලුවොත් සියුම්ද බලහන් ඉන්නකොට අින්නකොට ආනාපානෙ මොකද වෙන්නේ කියලා මේ කතාවේ තේමාවට මූල කර්මස්ථානයේ ගණ්ඩ පුරුදු කරලා ලියන්න පටන් අරගත්තොත් ඒක භාවනා ජීවිතයේ 50ක සම්පූර්ණත්වයක් කියලා කියනවා කවදා හරි අපිට තේරෙන පටන් අරගන්නේ මේ ආනාපානයේ තියෙන්නේ චිත්තයක් අඳිනකොට කැන්වස් එකක් වගේ. ඒ කැන්වස් එකේ තමයි අඳින්නේ. ඒකට චිත්තේ බලන ගමන් කැන්වස් එකත් බලන්න පුරුදු වුණාට පස්සේ මොන දෙයක් වුණත් අපි බලන්නේ මේ ආනාපානය කියන තේමාව හරහා. ආනාපාන කියන්නේ නිවන නෙවෙයි. නමුත් ඒ නිවනට යොමු කරන ඊතලයේ වගේ පෙන්වන්නේ ආනාපානය තමයි. සමහර වෙලාවට පිම්බීම හැකිලිම ගන්න පුළුවන්. සක්මන් කරනකොට වම දකුණ ගන්න පුළුවන්. ඒ වෙන ඕනම දෙයක් මේ ආනාපානයි කියන තේමාව හරහා යන්න ඒකට අටුවාචාරින් වහන්සේලා මතක් කරනවා මල් නෙලන්නේ මල් නෙලාගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට පූජා කරනවා මල් ආසනෙ උඩ. තව කෙනෙක් මල් නෙලාගෙන ඇවිල්ලා මාලයක් ගොතලා මාලෙ පිටින් පිළිගන්න බුදුජානනාතලා. ඒක උරුණකක් ඇවිල්ලා ගසාගෙන ගියොත් මල් මාලයක් ගොතලා තියෙනවනම් ආ කාපව් අරන් තියන්න පුළුවන්. ගොතන්න නැතුව තිබ්බොත් මේක විසිලා කොහේ යනවද හොයන්න. එන්නේ ගොනුවට නූලක් වගේ වෙන්නේ ආනාපානෙ තමයි. නැත්තම් මූල කර්මස්ත නිසා මේකේ පොඩි උත්සාහයක් කරන් තියෙනවා තැන් තැන් වලින් සඳහන්කරනද මේ එක එක එක එක ජවනිකා වෙනකොට අනිත් නළුව එනකොට ප්‍රධාන නළුවන්ට මොකද්ද වෙන්නේ කියලා. තවත් අන්න ඒක බලන්න ඒක තව රචනෙට ඇතුල් කරන්න එතකොට ඒකම තමන්ගේ කර්මස්ථානාචාර්යවර වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මීට සති 6කට පමණ පෙර මගේ සවස්වරු සක්මන් හා පරයන්ත භාවනාවේදී සති ඊටමත් හොඳින් පැවති බව වැටහින. ඒට හේතු වූයේ අරමුණත් මතු සැනින් ඔබ වහන්සේ පවතින පරිදි පවසන පරිදි third umpire ලෙස ඒ අරමුණක් යයි දැන මූල කර්මස්ථානයේ වන මම මෙතනට ගෙනීමට හැකියවීමයි. ඉන්පසු එළඹි දීර්ඝ සතියන්තේ මම ආරණ්‍යයකට ගොස් තවදුරටත් භාවනා කෙලිමි. එහිදී මුල් දින දෙක තුලදී මට නිසි ලෙසක් නිසි ලෙසක එලෙසම සතිය පැවැත්වීමට නොහැකි වූයේ සිත විවිධ අරමුණු කරා ගොස් කාලයක් අරමුණු තුල රැඳී සිටීමෙන් පසුව මූල කර්මස්ථානයට ගෙනීමත් සමගම නැවතත් වෙනත් අරමුණු කරා දෙව නිසාය. අවසාන දිනේ මම තව දවසයි ඕන දෙයක් වෙච්ච දෙන්නේ සිතා සත්‍යමත්ව සක්මණින් පසුව පරියන්තයකට වාඩි වීමි. එම පරියන්කේ පැය එකමාරක ආසන්න කාලයක් හොඳ සිහියෙන් ගත කෙලිමි. අරමුණු රහිතව බොහෝ කාලයක් සිටීමට හැකියවද වේදනා නිසා කකුලේ කීප වරක් වෙනස් කළද ඒ සතියෙන් කළමි. පැයකට පමණ පසුව පප්පුවෙන් පටන්ගත් මල්ටි බැරල් රොකට් යවන්නාක් මෙන් හිස දිගේ ගොස් හිස උඩින් ශරීරයෙන් එළියට යන ස්වභාවයක් විනාඩි දෙකක් තුනක් අතර කාලයක් පැවතින. මම එය වෙන්නට දී බලා සිටි අතර එයට ගැටුනේ හෝ ඇලුනේ හෝ නැත. අනතුරුව ශරීරයට සැහැල්ලු බවක් දැනුණු අතර සති දෙකක් පමණ ගතවනතුරු එම ස්වභාවය නිසා මුළු ශරීරයටම ප්‍රීතියක් ගෙනෙන ස්වභාවයක් ඇතිවිය. මෙම తත්වය වැටුනේ බලාපොරොත්තු රහිතව සිටීමෙන් නොසිතු අවස්ථාවක සතිය වැඩි වුණු බවය. ඊට මාගේ අත්දැකීම් පිළිබඳව ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා අගය කොට සැලකමි. මේ විදිහට සතිය උච්ච අවස්ථාව සහ අඩු වෙන අවස්ථාවල් අපි බලනවා ඒක හේතුවක් නිසා නැත්නම් ආසන්න හේතුව මොකක්ද කියලා බලලා ඒක හදලා හැමදාම උච්ච අවස්ථාවක පාතන් නමුත් සතිය උච්ච අවස්ථාව සහ අවම වෙන අවස්ථාවල් ඒක හේතුක නෙවෙයි හේතු රාශියක් මත සිද්ධ වෙනවා එනිසා හේතු රාශිය සංප්‍රයුක්ත බලය ලැබුණොත් සතිය වැඩි වෙනවා. හේතු රාශිය විසිරලා ගියොත් සතිය අඩු වෙනවා. ඉතින් ඒක කෙසේ නමුත් සතිය විසිරුණාට පස්සේ බලාපොරොත්තු සුගුණාට පස්සේ තමයි ආ විශාල බලාපොරොත්තුවක් ඇතුව සතිය ඉන්න පටන් ගන්න. ඒ දෙක සම්ප්‍රමේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක්ලා තියෙනවා. අපි භාවනා කැඩුනා, වැරදුනා, පෙරදුනා කියන පටන් අරගෙන නතර කළොත් ඊට පස්සේ සතිය ගන්නවා ඉවරයි කියලා නතර වෙනවා. නමුත් කවුරු හරි යෝගාවචරයක් හිතන්නේ එහෙම වැටුණා, පෙරදුනා කියලා නතර නොකර දිගට ගියොත් ඊගාට ආය ආය නැග්මක් එනවා. ඉතින් ඒ නිසා මේකෙදි කියනවා නිතිපතා භාවනා කරන එකනට මේ ප්‍රශ්න විසඳෙනවා. හැමදාම සතිය නැගීමක් විතරක් බලාපොරොත්තු වෙමින් ඒක හේතුක වාදයක් කියලා යන එකන හැමදාම ප්‍රතිඵල අපේක්ෂා කරන කෙනෙක් බලාපොරොත්තු සොන් කරනවා. ඒ නිසා බලාපොරොත්තු වැඩි බලාපොරොත්තු ඇති කිරීම සඳහා ඉදිරිය බලන එක නැතර කරන්න එපා. එහෙම හේතු සම්පාදනය අඩු කරන්න එපා. මොක බලාපෑක්ෂා කරන්න එපා. ඒකයි මේ ආර්ථික ජීවිතය සහ භාවනා ජීවිතය අතර වෙනස. සාමාන්‍ය ආර්ථික ජීවිතය ගත කරන්න යන කෙනෙක් පැය 8ක් 12ක් ඕවර් ටයිම් දාලා මහන්සි වෙනවා. ඒකල ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒත් අන්තිමට හොම්මතේ වෙලා මැරලා යනවා. භාවනා කරන කපයි 24න් භාවනා කරනවා කිසිම ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නිසා මරණ වෙලාවේ සන්තෝෂෙන් સમાપ્ત වෙනවා. ඒක නිසා ඒ බුදුම ශාන්ති නිතරම කියන දා තමයි 100%ක්ම හේතු සම්පාදනය කරන්න බලාපේක්ෂාවකින් තොරව. ඒක හැබැයි මනුස්ස ගතියක් නෙවෙයි. ඒක උත්තරී මනුස්ස ධර්මයක්. ඒ කියන්නේ දැනටම නිවන් ලැබපු කෙනෙක් වගේ. කරන්න තියෙන උපරිමය කරනවා කිසිම අපේක්ෂාවකින් තොරව. ඒකයි මේ ලෞකික දැනුම සහ ආධ්‍යාත්මික දැනුම වෙනස. ඒක හැම කෙනාටම දිරවන ධර්මයක් නෙවෙයි. මොකද අපිට මොටිවේෂන් එකක් එපා මොනවාරි කරන්න අපි මොටිවේට් වෙලා තියෙන්නේ ප්‍රතිඵල ගන්නලා. ඒ නිසා මේ මොටිවේෂන් තියරි එකයි ආධ්‍යාත්මික දෙයි පුරස් වෙලා තියෙන්නේ. ඉතින් මේක හරිය සෙල්ලක්කාර වෙලා. කලිත උපරිමේ කරනවා කිසිම පලාපේක්ෂාවකින් තොරව ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් ප්‍රෙස්ටිජ් කියලා. මම කරන්න තියෙන ඔක්කොම කරලා තියෙනවා. මට තම ප්‍රතිඵල ලැබිලා නැහැ ප්‍රශ්නයක් නැහැ. මගේ හිත හරි ප්‍රෙස්ටිජියස් මම දන්නවා මට සැක කරන දෙයක් නැහැ කියලා. ආර්ථිකයේදී අපි කරන්නේ සුදුසුකම් අඩුවකදී මන්ත්‍රීතුමාගේ ලියුමෙන් හරි කවන්නේ ජොබ් එකක් ගන්න හදනවා. ඉතින් ගත්ත දවසේ ඉඳලා උගෙන් රටට වැඩකුත් නැහැ, රටෙන් ඌට ඇති වැඩකුත් නැහැ. මොකද සුදුස්ස නෙවෙයි. ඒක නිසා හොඳට මතක තියාගන්න භාවනා ජීවිතේ වැටුණයි කියන්නේ. බලාපොරොත්තු සුන්ුණයි කියලා කියන්නේ ඊගාවට එන සුන්දර දෙයක පෙරමග ලකුණක් තමයි. ඒක බුද්ධි බුද්ධි විඳින්න පුළුවන් වෙන්නේ නිතිපතා භාවනා කරන කෙනාට විතරයි. ඒ නිසා භාවනා ප්‍රතිඵල හැම වෙලාවෙම අහම්බයක්. හැම වෙලාවෙම හිතපු නැත්නම්කින් එන්නේ. හැම වෙලාවෙම හිතුව ප්‍රමාණයෙන් නෙවෙයි එන්නේ. ඒ නිසා ඒක මගේමයි. මමම හම්බ කරපු දෙයක් මිසක් කාගෙත් සුභාසින්සනයක් හෝ ෆේවර් එකක් නෙවෙයි. එනකොට පැහැදිලිවම කියනවා තමන් තමන් කරපු වැඩේ හැටියට ලැබෙන දෙයක් කියලා. ඒ නිසා ඒක රිපීට් වෙන්නේ නැහැ. කවදාකවත් රිපීට් වෙන්නේ දෙන්නෙක් ලැබුවත් රිපීට් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි තේරෙනවා. නිසා මේ තියෙදි දිගට කරගෙන යන්න කියන තමයි අපි මේ දිග ආත්ම ශක්තියක් ඇති කරගන්නේ. ගරුතර ස්වාමීන් වහන්ස මම හුස්ම ගැනීම සහ හෙලීම කෙරෙහි නොකඩවා වාර 48ක් අවධානය යොමු කරගෙන සිටියෙමි. ඉන්පසුව හුස්ම ගන්නා විට වාතයේ නාසය ඇතුළට වැදෙන ආකාරයත් හුස්ම හෙළන විට රසණයට වාතයේ උඩුතල ප්‍රදේශයට දැනෙන ආකාරයත් නිරීක්ෂණය කෙලිමි. ඒ වගේ ඇතුළට ගන්නා හුස්ම කෙටි බවත් පිට කරන හුස්ම දිග බවත් දැනුනි. ටික වේලාවකින් හුස්ම ගැනීම හා පිට කිරීම ඉතා සියුම් විය. එසේම එකම ආකාරයකට සිදුවන බව දැනින. ඊටාම සැහැල්ලු බවක් සහ සතුටක් දැනින. ආයාසයෙන් එම සතුට ගැන අවධානය නවතා නැවතත් හුස්ම වෙත අවධානය යොමු කෙලිමි. ටික වේලාවකින් ආපසු සතුට සැහැල්ලු ස්වභාවයේ හිත ගිලෙන බව දැනින. නැවතත් බලෙන්ම හුස්ම ගැන අවධානය යොමු කෙලිමි. එම අත්දැකීමට මුහුණ දුන් ආකාරය නිවැරදිද පහදා දෙනමින් ඉල්ලා සිටිමි. මේ ජවනිකාව සම්ප්‍රදාන කූල ක්‍රමයකට අටුවාචාරින් වහන්සලා විස්තර කරන්න හදනවා. එතකොට මේ නිදර්ශනයත් එක්ක ගලපනකොට ලියපෙකනාට හිතා ගන්න පුළුවන් වෙයි මේ මම කියන එකවලද මේ වෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා වැද්දෙක් මාන බල්ලා ඊයේ මොයකට විදිනවා. විද්දට පස්සේ ඒ මුවා ඊය කාගෙන දුවනවා. හැබැයි වැද්දා දන්නවා නොබෝ කලකින් මේ මහන්සියයි ලේ ගලන නිසා මුවා වැටිලා ඉන්නවා. ඒ නිසා මුවාට අවස්ථාවක් නොදී දිකට පන්න. නමුත් මුවා දුවන්නේ මාරාන්තික වේගයෙන්. එතකොට එයා මුවාගේ පාද ලකුණුත් ලේ සලකුණත් අරගෙන ඉවදිගේ යන ගමන තමයි වැද්දාගේ තියෙන දක්ෂතාව. අන්න ඒ විදිහට එලවණ එලවණ යනකොට විශාල ගල්තලාවක් උඩින් නුවා දුවනවායි කියලා කියනවා. එතකොට ගල්තලාවට පණින පිම්ම තියෙනවා. ගල්තලාව උඩ පාද ලකුණු නැහැ. ඒ නිසා මේ ගල්තලාවට ඇතුල් වෙනකම් නුවා ලකුණු පේනවා. ඊට පස්සේ වැද්දාගේ ඉවක් තියෙන්න ඕනේ. ඊ ගාවට කොයිතැනින්ද කැලයට පැන්නේ කියලා බලන්න. ඒකට මෝමංකඩ, ඌරමංකඩ, අලිමංකඩ කියලා සතා යන පැලැස්සේ හැටියට සතා තීන්දුව කරන්න පුළුවන්ලු ඈපැද්දට. අලියා යන මංකඩේ වෙනයි. මුවා යන මංකඩේ වෙනයි. ඉත්තා යනවා. ඉතින් එයා මෙතනින් ගියාට පස්සේ ඊගාවෙක මෙතනින් තමයි පණින්දත් කියලා දැනගත්තොත් අල්ලන්න තියෙන අවස්ථාව වැඩි. ඒ වගේ හුස්ම දිගේ බලාන යනකොට හුස්ම 100 100ක් නොපිනියයි. ඊට පස්සේ ආයෙ ටික වෙලාවකින් මතුවෙනවා. එතකොට ඒකට අවධානය ඉඳලා ඒකත් එක්ක කනෙක්ට් කරගෙන ඊ අර පස්සේ එකයි පෙන එකයි සම්බන්ධ කරගන්නවා කියන එක අපි මේ තර්ක ඥාණයෙන් කවදාකවත් කරන්නේ ඒක නිසා අපි අපේක්ෂා කරගෙන යන්න ඕනේ වරින් වර වෙන අරමුණක් නිසා හෝ ස්වභාවයෙන් හුස්ම නැතිවීම නිසා අපි ඉස්සරහින් තියාගෙන අරමුණෙන් ගිලීමක් සිද්ධ වෙනවා. අපි හිත පිට යනවා කියන නැත්නම් අරමුණ සිුම් වෙනවා. සිුම් වෙනකොට කලබල වෙන්නේ නැතුව ඊගාවට හුස්ම මතුවේ. එහෙම නැත්නම් දැන් ඉන්නේ මේ මුවා ගලක් උඩ. ඒකට කියන්නේ මිගපද වළංජන ක්‍රමය කියලා. මුර්ගයාගේ කකුල් දෙක අනුගමනය කරමින් යන එකනා ගලක් උඩ ගිය මුර්ගයා අල්ලන්න බෑ. ඒතර මුවා කලබල වෙන්නේ. අනිත් වගේ යෝගාවචර දැනගන්න ඕන භාවනා කරනකොට අරමුණ අප්‍රකට වෙන වෙලාවල් එනවා, සියුම් වෙන වෙලාවල් එනවා, ආය ප්‍රකට වෙන වෙලාවල් එනවා. අනිත් වෙලාව එනකොට අතරමැදදී ඒ ප්‍රයත්න අතහරින්න නැතුව දිගට කරගෙන යන්න. ඒක නිසා අනිත් දවසේ අපේක්ෂා කරන්නේ මේ අපි ඉදිරියෙන් තියාන අරමුණ විපරිණාමයටපත් වෙනවා අනිත්‍යයටපත් වෙනවා දුකටපත් වෙනවා හිතිබූතනින් නැත්තත්ටපත් වෙනවා අපි මේ වාචී ඉස්සරහා තියෙන අරමුණ නිට්ටයයි සුඛයි සුබයි කියලා නේ කරණ තමයි මේ ප්‍රශ්නේ මතුවේ ඉස්සරහින් තියෙන අරමුණ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා යන කෙනා දන්නවා අනිත් දවසේ ගිහිල්ලා අරමුණ අනිත්‍ය උණයි කියලා එයා වස්චාත්තාව වෙන සතුටේ මොකද අපි භාවනා කරන්නේ මේ අනිත්‍ය දකින්නනේ ලක්ෂණේ අනිත්‍ය දකින්නනේ මේ යන්නේ නිත්‍ය සංඥාවෙන්. මං ඇල්ලුවා අරමුණ ඒ දිගටම තිබුණ නැති කියලා. කල්විලාල් කැඳපු චෝක් කිරක් වගේ නේද? අරමුණ වරින් වර ප්‍රකට වෙනවා අප්‍රකට වෙනවා බලාපොරොත්තු සුසුම් කරගන්න එපා. මේක තමයි බුදුහාමුදුරන්ට පෙන්වන්න ඕනේ. පෙන්වුවාට ප්‍රයත්න අතාරින්න බෑ. අරමුණ නැතුණානේ බලාගෙන ඉන්නවා. අරමුණ තියනට වැඩිය අවදියකින් බලනකොට කොයි අරමුණ හෝ වෙන අරමුණක් තියෙනවා. එනකොට ඒක දිගේ ගමන අරගෙන යන්න ඕනේ මම දන්නේ ඒකද ලියවිලා තියෙන කියලා. නමුත් ඕක තමයි අටුවාව අටුවාචාන් වහන්සේලා සපයලා තියෙන උත්තරේ මම හිතනවා මේක ධෛර්යයට හේතුවක් වෙයි කියලා. ගරු ස්වාමින් වහන්සේ මම කලක පටන් සිතට එන සිතුවිලි නිරීක්ෂණය කරන්නට පුරුදු වූ යෙමි. එහිදී එම සිතුවිලි දෙස නිදහසේ බලා සිටින අතර ඒවා සතුටු, දුක්, තරහ, උපේක්ෂා සිතුවිලි ආදී ලෙස හඳුනාගත හැකි විය. භාවනා කරන අවස්ථාවන්හිදීද විශේෂයෙන් පරයන්ක භාවනාවේදී මට හුස්ම රැල්ලට වඩා වැඩියෙන් ප්‍රකට වන්නේ හිතට එන සිතුවිලි නිරීක්ෂණය කිරීමයි. මෙහිදී හිත අතීතයට හෝ අනාගතයට නොගොස් මේ මොහොත තුළ පවතින නිසා එය මට මම දැන් මෙතන වශයෙන් ගත හැකිද? નિરાයාසයෙන් සිදුවෙන සිතුවිලි නිරීක්ෂණය නවතා මා ආනාපානයට පමණක් සිත යොමු කළ යුතුයද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඒ සතර සතිපට්ඨානේ කායානුපස්සනාවෙන් එහා තියෙන වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන තුනම වෙරිෆයි කරන්න බෑ. ඒවා නාම ධර්ම. කායානුපස්සනාව අතගාලා බලන්න පුළුවන්. ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒක අස්පනා අපිට බලන්න පුළුවන්. ඒක නිසා ਸਰවචනංශය සඳහන් කරලා තියෙනවා අපි නොදන්න සතිය ඇති කරනකොට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණකින් උරගා බැලිය හැකි අරමුණකින් අස්පන අපිට දැක ගන්න පුළුවන් අරමුණකින් ගියොත් අපිට ඇති වෙන සතිය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ හිතවිලි මත හෝ වේදනා මත හෝ ආහන දක්න දේවල් මත තියෙන නාම ධර්ම මත සත්‍ය වඩන්න බෑ කියන්න බෑ. නමුත් මේ ආහන සැකය නැති කරන්න ඒවයි උත්තර නැහැ. නිසක භාවය ඇති කරන්න රූප කර්මස්ථානෙත් එක්ක යන්නේ. රූප කර්මස්ථානෙන් ඇති ජීවිතයේ ගිහිලා ඇති කරගත්ත සතිය පසු කාලයක පුළුවන් නාම කර්මස්ථාන වලට යොදා. ඒකට ගොඩක් වෙලා අරගෙන තියුණා මහසි සාරද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරලා ධර්ම ලියලා පොත්පත්චු ගහලා ඇයි මේ රූප කර්මස්ථානයක් ඉස්සර කරන්න කියලා කියන්නේ. ඒ රූප කර්මස්ථානයක් ඉස්සර කෙරුවේ නැත්තම් බුදුහාමුදුරනේ නිගමනයක් දීලා තියෙනවා මේකට නෙවෙයි අහසේ චිත්ත අඳින්න හදනවා වගේ කියලා. හොඳ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් විවිධාකාර වර්ණ වාල්දියක් අතර ගෙනලා පින්සලෝ කියලා කියනවා මම දැන් ආහසේ චිත්‍ර අඳිනවා කියලා. පුළුවන් වේද කියලා. ආහසේ චිත්‍ර අඳින්න බෑ ආහසේ චිත්‍ර අඳින්න කැන්වස් එකක් තියෙනවා. ඒක නිසා මේ නාම කර්මස්ථානකින් පටන් ගන්න එක හරි උසස් කියලා හිතෙන් ඉඳී තියෙනවා. රූප කර්මස්ථානක පටන් ගන්න එක මොන්ඩිසෝරි පන්තියක් කියලා හිතෙන් ඉඳී තියෙනවා. නමුත් මේකේ තියෙනවා ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් අන්න ඒක පිළිබඳව අවධානය යොමු කරලා පුළු පුළුවන් වෙලාවෙ පුළු පුළුවන් වෙලාවක අර වගේ පිම්බීම හැකිලිම ආනපාන ඇවිදිනකොට වම දකුණ වගේ දෙයකින් සතිය වඩා ගත්තට පස්සේ මේක උදව් වෙන්න ඉඩ තියෙනවා කියලා මම කැමති ප්‍රකාශ කරනවා. ගරුතර ස්වාමින් වහන්සේ පරියන්කේ සිට ආනාපානයේ වඩන විට විනාඩි 10ක් පමණ හුස්ම දෙස බලාගෙන සිටිද්දී සිතට සමාධියක් දැනුණා. හුස්ම නාශාග්‍රේ වදින විට දැනෙන උණුසුම සහ සිසිල සහ ස්පර්ශය දකිමින් සිටිද්දී සිත හුඟක් සැහැල්ලු සැනසුම් ගතියකටපත් වුණා. හුස්ම ඊටාම සියුම් වී ගොස් නොදෙනී යන තරමටපත් වුණා. එවිට ඒ මොහොතේ පවතින තත්වයේ ලෙස සිතේ සැහැල්ලු සැනසුම් ගතියට අවධානය යොමු වුණා. ඒ ගැන අවධානය යොමු වී ටිකක් වේලා ඉන්නකොට ඊට කැමැත්තක් ඇති වුණා. සැනසුම් සැහැල්ලු ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ දෙස දැඩි කැමැත්තකින් බලාගෙන ඉන්න බව දැනුණා. ඒ වෙතම සිත ඇදී යන ගතියක් දැනුණා. පිටේ සුළු වේදනාවක්, ශබ්දයක් හෝ වෙනත් සිතුවිල්ලකට වරින් වර අවධානය යොමු වුණා. ඒ බව දුටු විටම සිතේ සැහැල්ලු සැනසුම් ගතියට නැවත අවධානය ඇදී ගියා. එලෙස විනාඩි 30ක් පමණ සිතේ සැහැල්ලු ගතිය සහ ඊට සිතේ ඇතුණු කැමැත්ත දෙස අවධානය යොමු වී තිබුණා. එසේ දිගු වේලාවක් සිටන විට ඊට තිබුණු කැමැත්ත යටපත් වී ඒ දෙස ඔහේ බලා ඉන්නවා යන ඉන්නවා කියා හැඟුණා. ශරීරයේ සම්බරතාවේ නැති වී කුදු වී පැත්තකට බර වී ඉන්න බවක් දැනුණා. නමුත් ඒ ගැන තැවීමක් දැනුනේ නැහැ. සුළු වේදනා, ශබ්ද සහ සිතුවිලි වලට අවධානය යොමු වුණා. ඒ බව තේරුණු විට නැවත සැහැල්ලු බවටම හිත ආපසු ආවා. කරු ස්වාමීන් වහන්ස ඒ ලෙස සැහැල්ලු සැනසුම් ගතියකට අවධානය ඇදී ගොස් ඒ දෙස විටක කැමැත්තකින් හෝ විටක ඔහේ බලාගෙන ඉන්න බව දැනෙන විට කලියුත්තේ කුමක්ද? ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා. මෙතනදී යෝගාචර කිසිම choice එකක් හම්බ වෙන්නේ නැහැ. මේ සිද්ධ වෙන දෙයක්. මම අරක කරන්න ඕන කිව්වට එහෙම කරන්න පුළුවන් ශක්තියක් දෙන්නේ නැහැ. ඉතින් තියෙන මේක දිගේ බලානේ අනේක විතරයි. අපිට මේ විවේකයේ දිගට පවතිවා කිව්වට විවේකයේ දිගට හිත ඉන්නේත් නැහැ. ආනපනේ බලන්න ඕන කිව්වට ආනපනේ ඉන්නේත් නැහැ. නිසා මෙතන යනකොට හේතුඵල ධර්මයට පොඩ්ඩක් නතු වෙන්න ඕනේ. මමයා කෙරුමා අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියන එක එමීට පැත්තකට දාලා වෙන දේ දිහා බලාගෙන ඉන්න එකට ඒ කියන්නේ කරමින් ගිහිල්ලා කිරීම සිද්ධ වීම පැත්තට හැරෙනකොට දැන් සිද්ධ වීම පැත්තට හැරෙනවා දැන් සිද්ධ වෙන දිහා බලනින්න ඕනේ කියලා විඩ්‍රෝ කරන එක මම අයින් කරන එක මාන්නේ අයින් කරන එක තණ්හාව අයින් කරනවා කියන එක ඒක අමුතුම කලාවක් ඒක කියන්න තියෙන you don't have a choice. කරන්න දෙයක් නැහැ වෙන දේ දිහා බලන්න. ඒක නිකන් මේ නිින්ද ගියා බබා නලවලා බබා නිින්ද ගියාට පස්සේ දැන් අම්මා ඇහුවොත් දැන් මොකද කරන්න ඕන කියලා බබාට. දැන් මොනව කරන්නේ? දිනදා නිදා ගන්න එක තමයි තියෙන්නේ. ඊට පස්සේ නැලවිලි කවි කියනවනම් බබාට නෙවෙයි අම්මට තමයි. එතකොට බබා බයින්වයි. මේ මාගයින්ට මේ නිින්ද ගියාට පස්සේ නැලවිලි කවි නතර කරන්න තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඒ බබාලා නලවලා පුරුදු වෙන්න. එහෙම කළා තමයි වෙන්නේ. කොහරි භාවනාවේදී යම් තැනකදී භාවනාව විසින් භාවනා සිද්ධ වෙන්න හදනකොටවත් මේ කෙරුම මමය අක්කා අයියා මුතුන අයින් කරන එක මේ වෙන්න දෙන දේ දීලා බලන එක හරි මම ඊට පස්සේ විතරයි භාවනා කියන එකේ පූර්ණ රසය ඒකට අපි ලොකු සංසේ පාවිච්චි කරේ සාසන සම්පත්තිය කියලා. ඔක්කොම නිසිනින්ද යනකොට Taman හේතුඵල ධර්මයේ 100%ක්ම ඉඩ දීලා මම කරලා මුකුත් කරන්න බෑ මම කෙරුවොත් එන්නේ අවුල් වෙන එක විතරයි. එහෙම යන්න දෙන්න. ඉතින් ඒක වෙනමම පදමක්. නැවත නැවත කිරීමෙන් තමයි අපි ඒකට හුරු කරගන්නේ ඒකට වශී කිරීම කියන වචනේ තමයි සාසනේ පාවිච්චි කරන්නේ නැත්නම් මේක සිද්ධි කරනවා කියන වචනේත් කියනවා සීසනින් කියලා කියන්නේ. මේක සීසන් කරන්න ඕනේ. ඊට අනිත් දවසේ එහෙම වෙනකොට වෙන දේ දිහා බලන්න මෙතෙන්දී මම යවුනෙත් නැහැ මට කලියුත්තකුත් නැහැ මොනවත් නොකර සිටීමේ කලාව just being වෙනත සුම්මයිද කියලා කියන්නේ. ආන්න ඒක පුරුදු කරන්න හොඳ වෙලාව. මම ආනාපානසති භාවනාවේ යෙදිමි. පළමුව මා ඉඳගෙන සිටින ආකාරයේ වෙත අවධානය යොමු කෙලිමි. සිරුර ලිහිල් කර වඩාත් පහසු ආකාරයකට සැකසුනිමි. වටපිටාවේ ශබ්ද ගැන ඇසුනමුත් ඒ ගැන අවධානය යොමු නොකෙලිමි. ඉබේම මගේ අවධානය හුස්ම ගැනීම හා හෙලීම වෙත යොමු විය. එහි විශේෂත්වයක් තිබින. එනම් මුල සිටම ආස්වාස හා ප්‍රාස්වාස ඊටාම් සියුම් වී තිබින. ඒත් හොඳින් අවධානය යොමු කර හුස්ම ඉහළට ගැනීමක් පහළට හෙලීමත් ගැන බලා සිටිමි. පෙර මා නොදුටු පුද්ගලයන් තිදෙනෙක් මට පෙනින. වහාම මම අවධානය හුස්ම වෙත යොමු කෙලිමි. තාමත් හුස්ම ඊටාම සියුම් ලෙස දැනින. වෙනදාට වඩා ඊටාම අලස බවක් දැනින. නැවතත් පුරුදු මොහුණක් දිටු වෙමි. වහාම මම අවධානය හුස්ම වෙත යොමු කෙලිමි. ඊටාම ආයාසයෙන් හුස්ම වෙත අවධානය යොමු කරගෙන සිටිමි. මේ අතර කාලය අවසන් වූ බව වැටහිණි. ස්වාමින් වහන්සේ මම ආදුනිකයෙක් මේ මම මම දක්වා ඇති විස්තරය අනුව මට ඔබ වහන්සේ මා කරන දේ ගැන හරි වැරද්ද පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ආනාපානීය පුරුෂෝ හෝ සියුම් හෝ පටන් ගන්නකොට කොයියකුණත් වෙන්න පුළුවන්. ඒ පටන් ගන්න ආරම්භක ශේෂයේ අපේ මූඩ් එක හැටියට ආදුනික වුණත් සමහරලාට හොඳම සියුම් තැනකින් පටන් ගන්නවා. ඒත් කමක් නැහැ. ඒ සියුම් දේ කරගෙන ගියාට පස්සේ යම් වෙලාවකට අපිට භාවනාවට ඉඩ ඇරලා ආනාපානේ පැත්තකට. එහෙම නැත්නම් ඉර පායනකොට තරු මැකිලා යනවා වගේ යනවා. එතකොට තමයි ඇති වෙන්නේ සැකයක් නම් ඒකේනා භාවනාවේ දියුණුවත් එක්කම එන්නේ එන්නේ එන්නේ පාළු ගතියකට, තනු ගතියකට, කම්මැලි ගතියකටපත් වෙනවා. යම් කිසි කෙනෙකුට වැටහුනොත් මේක මේ තමයි හුදකලාව කියලා කියන්නේ මේක තමයි චිත්ත විවේකය කියලා කියන්නේ. මේක භාවනාවේ දියුණුවක්. මේක භාවනා කෙලෙස් අඩුවීමක් කියලා එයාට හරිය ප්‍රණීත ගතියක් තේරෙන්න පටන් ගන්නවා. දැන් ආනපන ගෙවුණා. මම දැන් ඉන්නේ ප්ලේන් එක උඩට ගත්ත වෙලාවක වගේ හොඳටම වාතයේ සමතුලිතතාවය අරගෙන කියලා එයාට පුළුවන් ඒක එහෙම යන්න දෙන්න නැත්නම් පච්චේ වතින ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන්. ඉතින් ඒකට මේ ආධුනිකකමක් බලපාන්නේ නැහැ. අපි හිතනවා මේ භාවනා කරලා අවුරුදු 7ක් යන්න ඕනේ ඕකේ එන්න නැත්නම් ඊගාව හතේ තමයි ඊගාවේ කියන්නේ කියලා අපි ලයිස්තු හැදුවට ඊ අර රේකී ක්‍රමයට අධ්‍යාපනයක් දීලා අපේ ඔළුව කුරුවල් වෙච්ච නිසා හිතන දේවල් භාවනා දිනුනේ රේකී ක්‍රමයකට නෙමෙයි ඒක දිනුනේ ස්වභාවික ක්‍රමයකට ඒක නිසා ආනාපානේ තියෙනකම් බලන්න බැරි නැති වුණාට පස්සේ තමයි සැකයක්ද ඉන්නේ විශ්වාසයක්ද කියලා බලන්න සැකයට අපි විචිකිච්ඡාව කියලා කියනවා විශ්වාසයට අදිමොක්ඛය කියලා ඕන එකක් එන්න පුළුවන්. ඒ අපේ ආසිද්ධිය අධ්‍යා බලන හැටි තමයි අපේ සුතමි ඥානෙ වෙන්න පුළුවන්, පෙරපින් කරපු ගතිය වෙන්න පුළුවන්, අත්දැකීම් වෙන්න පුළුවන්, කමඨාන් සුද්ධ වීම වෙන්න පුළුවන්. එන්නේ සුතමි ඥානයේ තියෙන කමඨාන් සුද්ධ වෙච්ච එක නම් මේක වාසියට අරගෙන එහෙමම නිසිනින්ද යණ්ඩාරි. මම නැතුව. මගේ ඇඟිලි ගැසීමකින් තොරව. එහෙම කරන්න පුළුවන් වෙන්නේ මේ කය ජීවිත ලෝකයේ කියන එක අතහරින්න කැමති කෙනා විතරයි චිත්තක්ෂණයකට. එහෙමත් අතහරින්න බැරි එක නේද බය වෙලා, තක්කු මුක්කු වෙලා, ආතපත නැති වුණා වගේ, කාන්තාරක නැති වුණා වගේ, මහමෝදේ ගොනු තනි වුණා වගේ, කැලේ තනි වුණා වගේ দাঁඩි දාන්න පටන් ගන්නවා, ඒ උලන්න පටන් ගන්නවා. ඒ දෙකෙන් කොයි එකේද කියන්න බෑ. ඒක නිසා තමයි දැනගන්න මේ වගේ දෙයකට ලෑස්ති වෙලා ගියොත් සිද්ධියේ වාසියට හරවා ගන්න තියෙන ඊට වැඩි. ඒකයි අපි මේ කමඨාන් සුද්ධ කිරීමට වෙලා ගන්න. මේ වගේ දෙයකට ලෑස්තිලා ගියොත් සිද්ධිය වාසියට හරව ගන්න තියෙන ඉඩ වැඩි. ඒකටයි ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයක් දේශනා කළා කියන්නේ. ඊට අනිද්දාසේ යනකොට ලෑස්තිලා යන්නේ. එතකොට කමෙන්ට කලකොල වෙන්නේ නැතුව, අන්දබන්ද වෙන්නේ නැතුව මේ නැව පෙරලා ගන්න නැතුව යන්න පුළුවන්. නැවිගේට් කරගන්න පුළුවන් මේ කියලා බලාපොරොත්තු වෙනවා. දේරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ මම පරියංක භාවනාව ආරම්භ කර හුස්ම නාසිකාග්‍රේ හැපි ශරීරයට ඇතුළු වෙන ආකාරයත් නාසිකාග්‍රේ හැපි පිටවන ආකාරයත් දැක ගතිමි. මම මේ කර්මස්ථානයට අවුරුදු දෙකක් තුල හැම විටම වඩා ඇත නිසා එය පහසු විය. එසේ ඉන් පසුව මට මගේ කකුල හිස නොසෙල් වෙන බව දැනින. ඉක්බිතුව දම් පැහැති වර්ණයක් ඇස් වලින් දිස්වේ. මම ඒ අවස්ථාවේ හුස්ම රැල්ල දෙස අවධානය යොමු කෙලිමි. ඉනික් බිතුව කුමක් කරන්නේ දැයි නොදැනිමි. අපි මෙතෙක් කල් කතා කරපු විදිහට ඊට පස්සේ එන දෙයට වෙන්න ඇරලා බලන් ඉන්නවයි කියන එක සූදානම් වෙලා ගියොත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් හිත වික්ෂිප්ත වෙලා අන්ධබන්ද වෙනවා. එචා මේ වෙනවයි කියලා කියන්නේ ලොකුදාංශ කියන ඉන්නකොට කියනවා මේ වෙන්නේ හොඳ දෙයක් අනපේක්ෂිත වෙච්ච එකක් අනිත් දවසේ මේ දේ මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා දැස්සලා යන්න. දැස්සලා ගියාට පස්සේ ඔය කලකොල ගතිය එන්නේ නැහැ. තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඒත් ඊට පස්සේ අනිත් දවසේ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඔහොම ඔහොම මේකට කියනවා Taman නොදන්න ශේෂ්ත්‍රයක Tamanගේ මේ බලය පතුරව ගන්නවා. අපි නොදන්න ශේෂ්ත්‍රයට ගිය ගමන් කලකොල වෙනවා. ඒක අපි මරණයට බයයි. ඒකයි රාත්‍රියට බයයි. ඒක අපි ලෙඩට බයයි. නමුත් අර නොදන්න ශේෂ්ත්‍රය අභියෝගයක් කරගන්න එක්කනට මරණය කියලා කියන ලොකු සන්තෝෂජනක දෙයක් අභියෝගයක්. රාත්‍රී වෙනකොටත් අභියෝගයක්, ලෙඩ වෙනකොටත් අභියෝගයක්. ඒක නිසා මේකට සූදානම් වෙලා යන්න. සූදානම් වෙලා යනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දවසින් දවස දවසින් දවස දන්නා තැන සිට නොදන්නා තැනට යෑමේ කලාව ඉගෙන ගන්න. මේ ප්‍රශ්න ටික සක්මන් භාවනා පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්ස පළමු කොටම ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ නිර්මාණය නිර්වාණය සාක්ෂාත් වේවායි පතමි. මගේ සක්මන් භාවනා පිළිබඳවයි. අද දින උදෑසන මම විනාඩි 50ක් පමණ සක්මන් භාවනාවේ යෙදුණෙමි. පළමුව තෝරාගත් ස්ථානයේ කීප වරක් එහා මෙහා ඇවිද්දෙමි. ඉන්පසු සක්මනේදී එක් පයක් අනෙක් පයට ශරීරයේ බර මාරුවන ආකාරයෙන් ආකාරයත් පාදයේ පොළවට වැදෙන විට දැනෙන දැනීමත් නිරීක්ෂණය කරමින් සක්මන් කෙලිමි. එක් කකුලක් ඔසවා බිම තබන විට විලුඹ කකුලේ මැද හා ඇඟිලි වලට ස්පර්ශය දැනේ. වේදනාවක්ද එම විටම කකුලේ දැනේ. ශරීරයේ බර එම පායට දැනෙන විට කකුලේ බත් කෙඳ තදවීමක් හා වේදනාවක් දැනේ. මේ පාද දෙකේම සිදුවන අයුරු සිතින් නිරීක්ෂණය කරමින් ඇවිද්දෙමි. පියවර 10ක් 15කින් පසුව සිතට මහත් වෙහෙසක් සිතට වෙනත් සිතුවිලි ඇවිත් ඒ ඔස්සේ සිත දුවන බව දැනගතිමි. එවිට නැවත පාදයේ යටිපතුලට අවධානය ගෙන ආවෙමි. කිසි කිසි වචනයක් විශේෂයක් නොසිතා කිස් පතුලේ දැන ස්පර්ශයත් වේදනාවත් කෙරෙහිම අවධානය යොමු කරමින් සක්මන් කෙලිමි. මෙසේ නොකඩවා අවධානය පාදයේ පතුලටත් කෙන්ඩා ප්‍රදේශයටත් යොමු කරමින් නැවත නැවත වෙන සිතුවිලි වලින් සිත ගලවාගෙන පැය භාගයක් පමණ වැඩි පැය භාගයකට හෝ වැඩි වේලාවක් සක්මන් කෙලිමි. එවිට මෙතෙක් යටි කකුලේ බිලිබ සිට ඇඟිලි දක්වා පොළොවට තෙරපීමේදී සහ කෙන්ඩා ප්‍රදේශයේ දැන් වේදනාසහගත දැනීම නැති ස්වභාවයක් නිරීක්ෂණය කෙලිමි. එය රිදීමක් නැති දැනීමක් බව තේරින. මම සිටගෙන බවත් ඇවිදින බවත් পাය පොළවට වැදෙන බවත් ශරීරයේ පැද්දී ඉදිරියට යන බවත් දැනුණත් වෙන කිසිම වේදනාවක් නොදැනින. සැහැල්ලු ස්වභාවයක් පාදවල මෙන්ම ශරීරයේ ඇතිවිය. ඇවිදින අතරම ශරීරයේ සුවයක් දැනෙන බවක් නිරීක්ෂණය කෙලෙමි. නිදිමත ස්වභාවයද දැනෙන්නට විය. නමුත් අවශ්‍ය නම් බොහෝ වේලාවක් සක්මන් කළ හැකි යන සිතුවිල්ලක් ඇතිවිය. මම දිගටම මේ සුව සහගත සුව සහගතව පොළවට පතුල් වැදීම අත්විදිමින් ඇවිද්දෙමි. මේ සමගම මට සිතුවිල්ලක් ආවා මේ සැප ගතියට සිත ඇලෙනවා කියා ස්වභාවයක්. එවිට සක්මනෙන් පරියංකයේ වෙත ගියමි. පරියංකයට ගොස් ශරීරයේ බර පසුපසට දැන්න ආකාරයත් මම හිඳ හිඳගෙන සිටනවා කියන දැනීමත් කෙරෙහි සිත යොමු කෙලිමි. හුස්ම වැඩි වැටීමට යන සහ යොමු කරගෙන සිත යොමු කරගෙන නාසයේ හුස්ම වැදෙන ස්වභාවයට සිත ගෙන ඒමට උත්සාහ කෙලිමි. වාර දෙකක් තුනක් හුස්ම දැනුණත් එය කිරීමට තද කම්මැලි ස්වභාවයක් ඇතිවිය. සිතුවිලි එන්නේ නැති ස්වභාවයක් නිරීක්ෂණය කෙලිමි. නමුත් ඉක්මනින් නිින්ද ගිය බවක් හෝ ඊට සමාන තත්වයක් ඇතිවිය. විනාඩි 5ක් 10ක් පමණ පසු විට මම ඇස් ඇරියෙමි. නිින්ද ගියාදයි මට සැක ඇතිවිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සක්පන පිළිබඳ විස්තරات හොඳ සවිස්තරයි. මේක එක වාක්‍යයක් තියෙනවා රිදීමක් නැති දැනීමක් කියලා. ගන්න ඒකේ නපුරක් නැහැ. ඉසල මේ හරි දෙනවා කියලා කියපු එකන දැන් කියනවා රිදීමක් නැති දැනීමක් කියලා. ඒකට සාමාන්‍යයෙන් උත්තර සඳහන් කරලා තියෙන්නේ අදුක්කම සුඛ වේදනාව කියලා. වේදනාවක් තියෙන එක දුක් පැත්තට දාන්නත් බෑ සුඛ පැත්තට දාන්නත් බෑ. භාවනා කරන්න කරන්න කරන්න ඉතර දුක් කීපුවා දහප කීපුවා දෙකම හුඟක් වෙලාවට වැටෙන්නේ අදුක්කම සුඛ වේදනාව වලට. ඒකට වඩා බේත් කරන්න දෙයක්වත් නැහැ. ජීවත් වෙන එකේ හැටි. දන්නේ නැති එක නයි කොමික සැපයි කියන එක දුකයි කියන. මේ ශාවක තව දිගට කරන්ඩ සක්මන් භාවනා විතර ඒකට හරියන හොඳ උත්තරයක් තා වෙන ඇත්තේම නැත්තරම් හරියංකයට ගියාට පස්සෙත් ඒ සක්මනකට පස්සේ උගාක් වෙලාවට අර අදුක්කම සුඛ වේදනාවට ගිය ගමන් තමයි නිදිමත කියන එක ඇති වෙන්නේ. දුක් වේදනාවක් හෝ සැප වේදනාවක් තියෙනකොට කවදාකවත් නිින්දක් එන්නේ. ඒක නිසා ඒක අගේ කරන්න ඕන නම් අදුක්කම සුඛ වේදනාව මේ නින්දට අවදි වෙනවා කියලා එකක් තියෙනවා. මම මේව කරනකොට මට නිින්දක් එනවා. මම මේ නින්දට අවදි වෙන්න ඕනේ කියලා වගේ නින්ද ලෑස්ති වෙලා යන්න. ඒතරට ගොඩ වේලාවක් ඉන්න පුළුවන්. මේ ලෝකේ තමයි ඉන්නේ හැබැයි මේ ලෝකේ නෙමෙයි. කොලං ඔක්කොම ලෝකේ තියෙද්දි තමන් හරි ඉබ්බා කට්ට ඇතුලට ගියා වගේ ඒ ඇතුලටලා ඉන්න පුළුවන් තා ශීතල තරණය කියලා තියෙනවා. තදම සීතල එනකොට මාළුව කරන්නේ ඔක්කොම මේක කළා ගලක් ඇටුලා කරබන ඉන්නවා දඟලන්නේ. එතකොට සීත සීතීර්තු පාන්නකම් ඉන්නවා. අන්න ඒ වගේ මේ විසම ලෝකේ තමහිත පවත්තන්න නම් ඔය තියෙන එක හොඳට වශී කරගන්න බලන්න. අවසරයි ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාවේ යෙදෙමි. පළමුව මම සක්මන් කරන ප්‍රදේශය හොඳින් බැලුවෙමි. ඊළඟට මම සිටගෙන සිටින ආකාරය බැලුවෙමි. වම් පතුලට බර වැඩියෙන් දැන්න බව තේරුණි. සක්මන් ආරම්භ කර වම දකුණ ලෙස පොළවේ ස්පර්ශ වන පතුලට අනුව මෙනෙහි කරමි. වටපිට ශබ්ද කරදරයක් නොවි හොඳට මෙම අවධානය යොමු කරන්න පුළුවන් විය. එක් දිශාවකට සක්මන් කර අවසානයේ හැරෙනකොටද පළමුව හැරෙමි නැවතෙමි හැරෙමි සක්මන අනිත් දිශාවට නැවත ආරම්භ කරමි වශයෙන් අවධානයෙන් කෙලෙමි. ඊළඟට පතුල පොළවේ ස්පර්ශන ස්පර්ශ වන විට ඒ පතුලට දැනෙන ආකාරය ගැන අවධානය යොමු කෙලිමි. පළමුව විලිඹේ තදවීමටද පසුවෙම තදවීම පතුල දිගේ මාපට ඇඟිල්ල දක්වා කෙමෙන් දැනෙන ආකාරයටද බැලුවෙමි. මේ කරන ගමන් මම අවධානය යොමු කරන්නේ වම් පතුලටද දකුණු පතුලටද යන්න හොඳින් දැන සිටියෙමි. එක්වරක් සිතට දරුවන් ගැන මතක් විය. එය වන බව දැනගත් වහාම නැවත අවධානය පතුල් වෙතට යොමු කෙලිමි. කරුණාකර මෙම වார்த்தාවේ අඩුපාඩු පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. අම්මා කෙනෙක් තමයි ලියන්නේ මට පේන්නේ කියලා. තාත්තලාට ওই දරුවෝ ගැන මතක් ඉල්ලක් වෙන්නේ නැහැ නේ. අඩිය ගන්න වෙලාවේදී අඩියමයි මතක් වෙන්නේ. අඩිය ගැවුවට පස්සේ මොකක්වත් මතක නැහැ. කෙසේ නමුත් ඒක ඒ වාක්‍යයක් විශේෂයෙන් ලියලා තියෙනවා මේ ඔක්කොම කරන ගමන් මම ඉන්නේ අම්ම කකුලේද දකුණු කකුලේද කියන වාක්‍යය ඒක තමයි මුළු රචනෙම තියෙන කොඳු වැටපෙළ. තමන්ගේ මූල කර්මස්ථානයේ තියෙන සම්බන්ධතාවයේ සෞඛ්‍ය සම්පන්න හෝ වේවා නැතිව ඒක ලියන්න හෝ ඒක දකින්න හෝ ඒක වාර්තාවට කරන්න දන්නවනම් ඔය මොන දේවල් ආවත් තමන්ගේ ජීවිතයේ එල්ලේ තියාගෙන යන්න පුළුවන්. ඒ නිසා මොන සත්‍ය හිතවිලි වේදනා සද්ද එන්න පුළුවන්. බලන්න ඒව ඇස්සේ මට මම ඉන්නේ මං කකුලේ දකුණු කකුලේ කියලා බලන්න පුළුවන් නම් අර සියල්ලම නිෂ්පබ වෙලා අර සියල්ලම තනුක වෙලා යනවා ඒ ඇස්යෙන් අරමුණු බැලීමේ හැකියාව තියෙනවා නම් මායයට අපි නොපෙනී යනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒන අරමුණු ඔක්කොම අවලංගු වෙනවා නිකන්. බොඳ වෙලා යනවා. එතකොට ගමන යන්න පුළුවන්. ඒ නිසා ඒ අම්මට ජය වේවා කියලා අපි යනවා ඉතින්. දරුවන් සරණ ගතුරු ස්වාමින් වහන්ස සක්මන මා ඇවිදින විට විලුඹ මැද සහ ඇඟිලි බිම ස්පර්ශ වෙනවා අත්දකි මෙසේ අඩි කීපයක් ඇවිදිද්දී මාහට යමෙක් හෝ යම් සිද්ධියක් මතක් වේ මා සිතුවිලි දාමයකට පැටලෙන්නට යන වග වැටහි. එය යටපත් කර ගනිමින් පාදයේ පොළවට ස්පර්ශය කෙරෙහි නැවත අවධානය යොමු කර ගැනීමට හැකිවේ. මා දිගින් දිගටම සක්මනෙහි යෙදෙද්දී මා නොදනුවත්වම නැවතත් සිතුවිලි ගොන්නක පැටලී ඇති බව වටහා ගනී. මේ මම කඩප්පුලි සිතේ ස්වභාවය බවද වැටහි. මේ මේ කෙසේ වුවද නපසුබට වීරයෙන් යුතුව මේම කරගෙන යාම විනා අන් සරණක් නැතේ හැඟේ. මේ නිවැරදිද? ඔබ වහන්සේගේ සම්මා සම්බුදු සරණයි. අපි සතියක් සක්පණක් නැති වෙලාවේද හිතවිලි ටොං ගන්න පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මේ අන්තං accounts යන්න පටන් ගත්ත වෙලාව. එන ගාන ටොං ගාන මතකද? දැන් මේක මේ දැන් ටොං ගාන දැනුණට පස්සේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම උත්තරයක්. අපි භාවනා නොකර ඉන්නකොට මොන තරම් හිතවිලි ජාලාවල රටලා ඉන්නද ප්‍රශ්නයක් නෑ දන්නේ නෑ. නිසා මේ බුදු බණත් හරි කරදරයක්. භාවනාවත් අලි කරදරයක්. ඒ භාවනා කරන්න ගියාම මේ ටොං ගන්න පේන්න පටන් ගන්නවා. අපිට ටොං ඉතිවිලි ගියාට ප්‍රශ්න නැහැ. මේ ටොං ගන්න තමයි ප්‍රශ්න තියෙන්නේ. එනිසා කියනවා කනකොට කාපන් කිරලා. එනිසා භාවනාදී කරන්නේ බුක් කීපින් විතරයි. ඉතින් බලන්න මේ බුක් කීපින් කරනකොට අනිවාර්යයෙන්ම හිතවිලි අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ ද්වේෂ කළා නෙවෙයි. දැනෙනවා නම් අපි දවසකට මේ තේරුමක් නැති පෙට්‍රල් පිච්චිලා පුච්චනවා කොච්චරද කියලා දන්නේ අරමුණක් විතර දැම්මොත් විතර. නැත්නම් අපි දන්නේ කොච්චර කතා කරනවද, කොච්චර ක්‍රියා කරනවද, කොච්චර හිතනවද කියලා සීමාවක් නැහැ. ඒ නිසා මේක කරදරයකට ගන්න එපා. මේක බුක් කීපින් එකක්. පස්සේ අන්තිමට ඇනුවල් report එකකින් පස්සේ කීයද ඇගේ බිස්නස් එක ලාභයටද පාඩුවටද දීලා. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව අද දින උදෑසන ආරම්භ කෙලිමි. මම පළමුව වම් පාදයේ දකුණු පාදයේ ලෙස තබමින් ඒ දෙස මෙනෙහි කරමින් මෙනෙහි කළෙමි. මගේ සිත විසිරී ගිය බව දැනගැතිමි. නැවතේ පාදයට හිතගෙන නැවතත් පාදයට හිතගෙන ආවෙමි. පසුවම ශාලාවෙන් පිටතට ගොස් භාවනා කළෙමි. මගේ පාදයේ දෙපතුල් සීතල දැනෙන විදිය දැනගැත්ෙමි. එවිට මගේ සිත විසිරී ගොස් පස්සට විසිරී යාම ඉස්සරට වඩා අඩුය. ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදෙන විට මට අවට ශබ්ද කුරුල්ලන් ACT AC machine වැඩ කරන ශබ්ද පෙරට වඩා පැහැදිලිව ඇසේ. නමුත් මම එම පාදයටම හිත යොමු කිරීමට උත්සාහ කෙලෙමි. මම කුමක් කළ යුතුද? මේ අන්තිම වාක්‍යය නැත්තම් රචනය හරි හොඳයි. කරන එක තමයි කරන්න තියෙන්නේ වෙන මොනවා කරන්නේ. ඔක්කොම කළා දැන් මම මොකද කරන්න ඕනේ කියලා අහනවා ලස්සනට වැඩි කරලා ඉවර වෙලා අන්තිමේකේ කක්ක පොඩ්ඩක් ඔය කරන එක දිගට කරගෙන යනකොට AC machine එහෙම AC කරાવી සද්ද එහෙම සද්ද කරાવી Taman දිගටම දක්වම් කරાવી අනිත් ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මූලධර්ම ප්‍රශ්නයක් සිත සහ විඥානය යනු එකක්ද දෙකක්ද යන්න පහදා දෙනු මැනවි. අවසාන ප්‍රශ්නය. හරි ඉඳගෙන ඉන්නකොට මොනවද වැටුනේ කියලා කිව්වොත් මට මම කියන්නේ. නැත්තම් මේකට නෙවෙයිනේ අපි ආවේ. මෙච්චර ලස්සනට අපි උපදෙස් දීලා තියෙනවා කරපන් කියලා මේ කොයිදෝ යන විඥානිකෝ හේතකෝ පටලවාගෙන ඉතින් අපි අපි අපි මේ විචිත්තිකේ කරන්නේම කරන්නේ. ඒකට පස්සේ ඕකට අපි එයි සමහර විටක ඒක නැතුව මේ මේ සබාවක්ම නොමග යවන්න හදනකොට මම ඒව ගන්නෙ. මොකද මේක දහම් පාසලක්වත් අභිධර්ම පන්තියක්වත් නෙවෙයි. මේ තියෙන්නේ භාවනා කරනකොට වැටෙන දේ කියනවනම් හොඳයි. ඒක නිසා මේ ප්‍රශ්නේ අපි මේ නිෂ්ප්‍රභ කරනවා නැත්නම් මේ මේ සිවිල් උසාවියකට ආපු කිරිමෙල් නඩුවක් වාගේ අපිට පේන. ක්‍රිමිනල් නඩු ගන්න නැහැ. මේක සිවිල් උසාවිය විතරයි වගේ විතරයි ගන්න. දැන් එච්චරයි අපිට ධර්ම සාකච්ඡාව වශයෙන් කරන්න තියෙන නිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන්